අපවත් වී වදාළ ගල්යායේ විහාරාධිපති ගෞරවාර්හ මාහෝ සුනිල් ස්වාමීන් වහන්සේ පවත්වන ලද ධර්ම දේශනාවක් පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන්ීමට নমස්කාරය කියමු අවසරයි ස්වාමීන් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ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

මුසාවා බුද්දස්ස යේ ධම්ම දේශනා පරියායේන භවಂತಿ කතමාද්වේ පාපං පාපකතෝ පස්සකාති අයං පතමා ධම්ම දේශනා පාපං පාපකතෝ පස්සිත්වා තබ්බිස්වා සත්ත විද්දින්දක විරජ්‍යත විමුච්ඡකාති අයං ဒ ුතියා ධම්මදේශනාති මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් දැන් මේ මොහොතේ තමනුත් අමතක කරන්න ඕනේ. බාහිරදී අමතක කරලා අපි බුදු පියාණන් වහන්සේගේ බුදු වචනවලට කන් දීලා බුදුරජාණන් වහන්සේගේ බුදු වචනේ එළියෙන් සත්‍ය දැකගෙන අපේ ජීවිත සකස් කරගන්න කරුණ ටිකක් දැනගන්නයි අපි මේ පැමිණියේ කියන අදහස මුල් කරගෙන දෙදෙක් දෙයක් කරගන්න ගියා වාගේ ලොකු ශ්‍රද්ධාවක් ඕනකමක් ඇතුව සංසුන්ව කලබල නැතුව මේ වචනවලට සංදීමින් ප්‍රයෝජනෙ ලබන්න පුළුවනි. මේ පින්කම සිදු කරන ප්‍රධාන කාරණේ පොසොන් දන්සලක් අවුරුදු කීපයක පටන් දෙන මේ පින්නතුන් ඒක අරමුණු කරගෙන නියදී ඥාතීන් පින් දෙන්නත් තමන් පින් ලබා ගන්නත් නානා කාරණා රාශියක් අරමුණු කරගෙන මේ පින්කම සිදු කරන්නේ මට කල්පනාවක් වුණා සාමාන්‍ය දන්සල් සම්බන්ධව අපේ ධර්ම යම් යම් කතා තොරතුරු එනවා එහෙම දෙයක් කියන්න දෙසේ නැත්නම් ප්‍රතිපත්ති මාර්ගයේ බණක් දේශනා කරන්නද කියා දෙකෙන් මම කල්පනා කෙරුවා වඩා හොඳයි මේ ප්‍රතිපත්ති මාර්ගය. අරක වරදක් නැ සාමාන්‍යයෙන් ඒකේ ආනිසංස දැනගෙන ඒකින් කරන්න. අපි මේ බණ ඇහිීමේදී ඉගෙන ගන්න ඕන ප්‍රධාන දෙයක් මොකද? අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕනේ. දේත ලෙඩෙත් එක්ක සම්බන්ධ වුණොත් ඒ රෝගයේ සුව වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ බණ වදාළේ නිකන් චාරිත්‍රාක් වශයෙන් කියන්න හඳ දෙයක් නෙවෙයි වැඩපිළිවෙලක්. ඉතින් අපි මේ වැඩපිළිවෙලේ යෙදෙන්න ඕනේ. ඒකත් කාරණේ වැටෙන්න ඕනේ. කාරණේ තේ අහවල් ගමට යන්නේ මේ පාරෙන් කියා තේරුම් නොගත්තොත් ඒ ගමට යන්න බෑ පාර දන්නේ නැහැ. දැනගන්න ඕනේ. මේ අපිට අවබෝධ කරගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්ම අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නිකන් ජීදුරුවෙන් මූණ බැලුවට මූණේ කටකුණු බලන්න බෑ රසායනික ද්‍රව්‍යයක් එක්ක සම්බන්ධ වෙච්ච වීදුරුවෙන් මූණ පේනවා අපේ මූණේ මල් ඇහක් ඇස් දෙක තියෙන්නේ නමුත් මූණ පේන්නේ නැහැ සැලපතක් අවශ්‍යයි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකද බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සැලපතක් වාගේ. සූවිසි ප්‍රත්‍යයේ තියෙන අපි ළඟමයි. පංචස්කන්ධයේ තියෙන අපි ළඟමයි. මේ දුක තියෙන්නේ අපි ළඟමයි. දුක් උපදවන හේතුව තියෙන්නේ අපි ළඟමයි. නිවන තියෙන්නේ නිවන් ලබන මාර්ගය තියෙන්නේ අපි ළඟමයි. නමුත් අපි තව බෝධන ආන් ඒක දැකගන්න සැදපත්වාදී තමයි බුදු පියාණන් වහන්සේගේ බුදු වචන. ඉතින් අපි හොඳින් ඒ ධර්මය අහන්න ඕනේ. ඒ ධර්මය අහලා අපේ ජීවිතයට සම්බන්ධ ජීවිතයට ගැන කතාවට අපි කරන ක්‍රියාවට සම්බන්ධ කරගන්න ඕනේ. හොඳ නර හරි හරි වැරදි දෙක ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම වචන වලින් අපේ කතාවේ අනිවැද්දක අපි දැනගන්නවා. අපේ හිතන හිතවල හරි වැරදි අපි දැනගන්නවා. විහාරයේ හරි වැරදි දැනගෙන මේවා පින් මේවා පව් කියලා තේරුම් අරගත්තාම ආන් පාප ධර්මයන්ගෙන් දුරු වෙන්න පුළුවන්. ගුණවල යෙදෙන්න පුළුවන්. එතකොට එයා ගුණවන්තයෙක් වෙනවා. එයා ගුණ අගුණ දෙක දැනගත්තා, සොයාගත්තා, තේරුම් ගත්තා. අගුණ දුරු කරලා ගුණවන්තයෙක් වුණාම ඒ කුසලයෙන් එයා සතර ආපාදිකෙන් මිදෙනවා. සතරත් ගුණවන්තයෙක් වෙනවා. තවත් ගුණ පුරුදු කිරීමෙන් මේ දෙවි මිනිස්සක පමණක් නොව අග්‍ර අමා මහ නිවාන ධාතුවක් සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ මාත්‍රිකා දේශනාව ඉතිවිත්තක පාළියේ වදාළ ධර්ම දේශනාවක්. මේ දේශනාව වේදා විතක්ක සූත්‍රේ විතක්ක සංතාන සූත්‍ර දෙක අනුව මේ කාරණේ පැහැදිලි කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා ක්‍රම දෙකක් වදාරනවා. පළමුවෙනි එක පාපං පාපකතෝ පස්සතාති අයං පඨමා ධම්ම දේශනා වරද වරද වශයෙන් පාපේ පාපේ වශයෙන් දකපල්ලා දැනගනිල්ලා තේරුම් ගනිල්ලා යන පළමුවෙනි ධර්ම දේශනාවයි පාපං පාපකතෝ විස්වා තත්ත විරද්ධිත විමුක්තතාති අයං ဒုတိ ය ධම්ම දේශනා මහණෙනි වැරද්ද වැරද්ද වශයෙන් ගැටලා තේරුම් අරගෙන ඒකෙන් ගෙන් වෙන්න ඕනෑ කියන එක දෙවෙනි ධර්ම දේශනාවයි බුදුරජාණන් වහන්සේ වදාරනා මහණෙනි මගේ අදහස් මන් දෙකකට බෙදුවා බුදු වෙන ආත්මයේ බුදු වෙන්න පෙර හොඳ කල්පනා නරක කල්පනා කියලා දේධා විතක්ක කියන්නේ ඒක විතක්ක කියන්නේ කල්පනා දේධා කියන්නේ දෙආකාරයකින් මගේ කල්පනා මගේ අදහස් මන් දෙකට බෙදුවා මේවා හොඳ අදහස් මේවා නරක අදහස් හොඳ නරක දෙකට බෙදුවා. එතකොට මට පව් තුන් දෙකට බෙදුවා. මේ අදහස පව්, මේ අදහස පින්, මේ හිත පින්, මේ හිත පව් කියා මන් දෙකට බෙදුවා. යම් වේලාවක පව් අදහසක් උපන්නාම මේ විෂ වෛද්‍යවරයා, තර්ක විෂ වෛද්‍යවරයා මේ සර්ප විෂ දෙහෙත් බලයෙන් බස්සන්නා වාගේ, මන්ත්‍ර බලයෙන් බස්සන්නා වාගේ මම අර පල් අදහස දුරු කරනවා. තින් අදහස දිය පොහොර ලැබිත් යම් කිසි පළතුරු පැලයක් පළතුරු ගලක් මේ යම් කිසි කුඹුරක බී ආදී යම් කිසි දෙයක් පොඟට පැලවෙලා හදෙනවා වාගේ දිනු වෙන්න වාගේ මං අද හොඳ අදහස දිනු කර ගන්නවා. මහණෙනි මං ඒ පව් නැති කරන ක්‍රමයක් නුඹලාට දේශනා කරමි. උප්පන්නෝ කෝමි අයං දැන් එතකොට මේ පාප කියන එක වචනේ හොඳට තෝරනවා නම් 1500ක් කෙලෙස් සම්බන්ධව තෝරන්න ඕන. එසේ නැත්නම් චිත්තෝපක්ලේශ 16 අනුව තෝරන්න ඕන. එසේ නැත්නම් ලෝභ මූලික අකුසල් විත්තන්, දේශ මූලික, මෝහ මූලික අකුසල් විත් අනුව තෝරන්න ඕන. ඉතින් එහෙම විස්තරයක් කරන්න වෙලාව නෙමෙයි. එක වචනයක් විතරක් මේ මෙතනදි ප්‍රකාශ කරනවා එතකොට මොකද්ද මේ දේශේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ දේශේ සම්බන්ධව වදාළ මේ සූත්‍ර දෙක ඇතුළත් කාරණා අනුව දේශේ සම්බන්ධ වදාළ පාඨ පමණ උපුටාගෙන මේ දේශනා කරනවා අර තරම් විස්තරයක් කරන්න වෙලා මදි මේ මොකද මේ දේශේ ගැන කීමේ ප්‍රයෝජනය මේ ලෝකේ සත්‍යයන්ගේ නැතිවීම 64 වාරයක් වෙනවා. ඒ 64 වාරේ වෙන්නේ ඒ 64 වාරේ වෙන්නේ සත්‍ය සත්‍යයන්ගේ නැතිවීම ක්‍රම තුනෙන් තුනක වෙනවා. ලෝභය අධික කාලය, ද්වේෂය අධික කාලය, මෝහය අධික කාලය කියලා ලෝභ දෝෂ මෝහ තුන අනුව වරින් වර සත්‍යයන් නැතිවීම මේ කාලයේ කියන්නේ සත්‍රාන්තස්කල්පයේ දේශේ බහුලයි මේ අන්තස්කල්පයේ අන්තස්කල්පයේ කියන්නේ 10න් අසංකේත නැදලා අසංකේයෙන් 10ට බහින 10 ඒවා දෙකක් අතර ඇති අවුරුදු වලින් කියන්න බැරි අප්‍රමාණ කාල සීමාවකට අන්තස්කල්පය කියන්නේ අන්තස් කියන්නේ අතුලට 10 ඒවා දෙකක් අතුලට තියෙන මේ අවබෝධ වලින් කියා මේ කියා සීමා කරන්න බැරි අප්‍රමාණ කාල සීමාවක්. එතකොට අන්තක්කල්පයක් අවසන් වෙනකොට සත්‍යයක් නැති වෙනවා. අය ක්‍රමෙන් අය මේ ආයුෂ වැඩි වෙන ඔය ආකාරයටයි. එතකොට මේ අන්තක්කල්පයේ සත්‍යයන්ගේ අවසන් නැති වෙන්නේ ද්වේෂය නිසා. දැන් සත්‍යයන් ද්වේෂය වැඩි. ඒ ද්වේෂය කියන්නේ අසතුට කියන එක. තනිකර ද්වේෂය නිසා අසතුට නානා මූණු වලින් උපදිනවා අනුසපසේ ඉන්නවාට අසතුට උපදින එකක් ද්වේෂයක් ඒක කියන්නේ ඊර්ෂ්‍යාව තමන්ගේ දෙයකින් අනුන්ට ප්‍රයෝජනයක් වෙනවාට අසතුට මසුරු තමයි ඒ කියන්නේ තමන්ගේ කෑමක් බීමක් කාලා බීලා වෙනින් කෙනෙක් සමීපෙන් ඉන්නවාට අසතුට තමන්ගේ අඳුමක් මේ ලබාගෙන හොඳින් ඇඳලා පැන්දලා ඉන්නවාට අසතුට ඔය ආදි වශයෙන් ඒ මසුරුකම নানা ප්‍රකාරයි. ඒ වාගේම මෞත්‍යයන් ධර්මවන්ත කළ උපකාර, හිතමුන් මුතුමුන් හිතවතුන්ට කළ උපකාර, වේදෙන් කියන මට කිසි උපකාරයක් කළේ නැ මොකද්ද කළ උපකාරය? කියා ආන් අර උපකාරය වේදෙන් අවලංගු කරන. ඒකත් වේදේමයි. තම ගුණවතුන්ගේ ගුණ අවලංගු කරන ඒකත් ද්වේෂයමයි. ඔය අංගමත මේ ද්වේෂයේ කිව්වට නානා මූණු වලින් උපදිනවා. ඉතින් ඒ සියල්ලක් විස්තර කරන්නත් වෙලාමදි කොට ක්‍රමයකට මේ තෝපේ ගැන ප්‍රකාශ කරනවා. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මං මේ කෝපේ නැති කළ ආකාරයක් මෙසේයි. උත්පන්නෝ කෝමේ අයං ව්‍යාපාද විතක්කෝ මේ සෝත අත්තව්‍යාපාදාය සංවත්තති පරව්‍යාපාදාය සංවත්තති උභයව්‍යාපාදාය සංවත්තති පඤ්ඤා නිරෝධිතෝ විඝාත ප්‍රත්‍යකෝ අනිබ්බාන සංවත්තනිකෝ මහණෙනි මට තරහක් ආපුවාම මම මෙහෙම හිතනවා මේ තරහ මටත් කරදරයි උපන් හිතට ලොකු වේදනාවක් මේ සැප නැති වෙලා යනවා මරණවත් මේකෙන් දුක් වෙනවා අනුන්ටත් කරදරයක් කෙනෙකුට තරහක් ආපුවාම අනුන්ට පීඩා කරන අනුන්ටත් පීඩාවක් උද්‍යව්‍යාබාධාය සංවත්තති තමන්දත් අනුන්දත් දෙදෙල්ලන්ටම හිරිහැරයක් පඤ්ඤා නිරෝධිකෝ එයාගේ ඥානෙ වැඩෙන්නේ නැහැ ඥානෙ බලපිනවා ඥානෙ උපදින්න දෙන්නේ නැහැ තරහන්තා විදාත පක්ඛිකෝ තමන්ද මෙලොවත් විශාල වෙහසක් දුකක් පරලොවත් සතර ආපායාදී දුකක් ඇති වෙනවා අනිබ්බාන සංවත්තනිකෝ මේ තරහ නිවන් ලබා දෙන්නේ නැහැ එහෙම මං හිතනකොට මට තරහ දුර වෙලා යනවා. මේ ඒ ආකාරයෙන් මහණෙනි මං හිතනකොට මට තරහ දුර වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මේ තරපන් වැඩි වෙන ආකාරය. එතකොට අපි මේ කෝපේ ගැන කියන හින්දා බුදුරජාණන් වහන්සේ කෝපේ ගැන දේශනා කළ පාඩ විතරයි මතක් කරන්නේ. ව්‍යාපාද විතක්කංචේ වික්කමේ වික්ඛු බහුල මනු විතක්කේති අනු විචාරේති පහාති අව්‍යාපාද සංකම් සම්මේ පහාති අව්‍යාපාද විතක්කං ව්‍යාපාද විතක්කං බහුල මතාති සත්තං චිත්තං ව්‍යාපාදා ව්‍යාපාද විතක්කාය චිත්තං නමති මහණෙනි යම් කෙනෙකුට ඒ මේ පල් වැඩි වෙනවත් මේ කෝකෝ වැඩි වෙන්නේ මේ ආකාරයටයි. විතර තරහ එන ආකාරයෙන් හිතනවා නම් විතර තරහ එන අංගමක තමන් හිතනවා නම් තාන් එයාට තරහ වැඩි වෙනවා. ආසා උපදින අංගමක දිගට හිතනකොට ආසා උපදිලා තරහ පැත්තට හිත ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. තරහ එන අංගම විතර හිතනවා නම් ඒ තරහ පැත්තට හිත ගිහිල්ලා වැඩියෙන් තරහ එන්න පටන් ගන්නවා. ඒක පැහැදිලි කාරණේ ගැඹුරුයි ඒක අපි බාහිර කරුණු වලින් අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් අපේ යාළුවාට අපි කියලා කියන අතවල ආශ්‍රය කරන්න එපා. යාළුවා වෛද්‍යවරයා බෙහෙතක් දෙන්නේ යදාගේ ලෙඩේ බෝ කර නොගෙන ඒ වාගේ මිනිස්යන් වශයෙන් කතා කරපන්. නමුත් එයාගේ ගතිගුණ ඔබ කොපි කරගන්න එපා කියලා යාළුවා තවවාද කළා. නමුත් දවසක් දැක්කා ඒ යාළුවත් එක්ක නරක යාළුවා සමග ගතිගුණ නරක තැනත්තා සමග කතා කර කරින තමන්ගේ හොඳ යාළුවා. ආන් තරහක් එනවා. එතකොට හිතන්න හොඳේ නෑ. මම මේ තරම් අවවාද කරලා මේ යාළුවා නරක එක්කෙනා එක්ක කතා කරනවා නේද කියලා හිතන්න හොඳේ නෑ. එයා වරදක් කරනවා කියලා හිතන්න හොඳ නැහැ. වරදක් කළා කියලා හිතුවොත් තරම් තරහ වෙන. ඒක Tamanට පාඩුවක්. එතකොටයි මොකද හිතන්න ඕනේ? ලෝකේ මිනිස්යන් වුණාම කතා කරනවා. මොනවා කතා කළාද දන්නේ නැහැ. මම අහිමිත් නෑ දැක්කේ මේ කතා කළ මාත්‍රයෙන් අප මම තරහ ගන්න හොඳ නැහැ. එයා ඒක අහලා බලලා සමහර විට යම් කිසි මේ අවශ්‍යම දෙයක් කතා කළාද දන්නේ නැහැ. නරක දෙයක් නම් මං අවවාද කරලා හදා ගන්නවා. එයා නරක වුණා කියලා මං නරක වෙන්න හොඳ නෑ. එයා වරදක් කළා කියලා මං ගන්ධිකාරයෙක් වෙන්න හොඳ නෑ. මට පිහිට මං කරගන්න කුසලයේ පමණයි. කියලා Taman ආනර තරහ නොයනාන්දමට හිතන්න ඕනේ. මම මෙච්චර අවවාද කරලත් ඒ කඩුවා නේද කියලා හිතන් ගියොත් තරහ එනවා. ආන් එහෙම හිතන්න හොඳ නෑ. මේ බත්වල ගල් තිබුණා කියලා තරහගෙන ඒක තව වාද කරන හොඳට ගලලා ඉතේ තියන්න කියන එක මිසක් තරහ ගත්තට බෑ. ඒකත් හැදුනහම දෙයක් කරනවා මිස තරහ ගන්න හොඳ නෑ. ඒ ආකාරයෙන් තමන් තරහ නේන අන්දමට හිතන්න ඕනේ. ආන් එතකොට තරහ දුරු වෙලා තරහ එන අන්දමට හිතුවොත් ආන් තරහ එනවා. දැන් තමන්ගේ හිතවතෙක් යාළුවා ඉන්නවා. යාළුවාගේ නෑයෝ පොහොසත් හොඳ දේවල් දොරවල් යාන වාහිත කඩන් තියෙනවා. තමන්ගේ හිතවතා බොහොම දුප්පත්. එතකොට අර යාළුවාගේ යමක් තමක් තියෙන පොහොසත් උදවියගෙන තමන්ට ඊර්ෂ්‍යාවක් උපන්නොත් ආන්නේ තරහත් ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂයේ උපදින අසතුටයි. ආන් එතකොට ඒක අකුසලයක් එහෙම උපදිනවා සාමාන්‍යයෙන්. සමහර දෙනාට මං ආශ්‍රය කරන හිතවතා දුප්පත් එයාගේ අනිත් න්යායෝ පොහොසත් එතකොට දැන් ආනි විද්‍යාවක් උපන්න ඒ සමගම බුදු වචන එළියෙන් අර මේ ඉවත් කරා ණය කොළනේ පිට ආපුවාම හඳුනාගෙන ඉවත් කරන්න වාගේ ඒක දුරු කරන්න ඕන තරහ එන හැටියට හිතන්න හොදෙන ඊර්ෂ්‍යා උපදිනාන්දම හිතන්න හොදෙන මොකද යයි පොහොසත් උනේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කාරණා තුනක් සඳහන් වෙනවා එනම් කිං කිවිම වාසනාවක ලැබීමේ තුන අනික දීර්ඝ උත්සාහය Taman දිනු වෙන්න ගන්න උත්සාහය අනික ප්‍රඥාව දිනු වෙන්න අවශ්‍ය ඒකට යොදන ඥානය මේ කාරණා තුන නිසා ඒ අය පොහොසත් වුණා මගේ හිතවසාගේ අදුපාඩුකම් හින්දා දුක්පත් වුණා ආන් ඒක ධර්මයේ හිතන්න ඕනේ ඇයි මං ඒකට අනුන්ගේ කපකට ඊර්ෂ්‍යා කරලා පව් කරවා ගන්න ඊර්ෂ්‍යා කිරීමේ අකුසලයෙන් මට මම සංසාරයේ සතර ආපාය ඉපදිනා විතරක් නොව මිනිස්සේ පුනම අල්පේකාක්යෙන් පිටවත් පිටසක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ දුකට සැපට බලන්න පුළුවන් සෑහෙන පිරිසක් තමන් නොලබී යනවා. ඊළඟට සතුරු කරදර ඇති වෙනවා. අනුන්ගේ සැපතට විරුද්ධ උපදවා පුනිසා තමන්ගේ සැපතට විරුද්ධකම් කරන හැදෙනවා. ආන් තමන් විතරලා තරහ ඊර්ෂ්‍යාව නිවා ගන්නවා. ඉතින් දැන් කියනවා මේ ගම් කිසි කෙනෙකුට මේ සිරිපාලක සිරිදත්ත දන්නා කියලාවත් එක පවරදි කීවා කියලා තමන්ද කෙනෙක් කියනවා. තාන් එතකොට තරහ එනවා. මට දන්නා කියලා මගේ වැරදි කිව්වා කියලා හිතුවොත් තාන් තමන්ද තරහ එනවා. එතකොට තමන් එහෙම හිතනවා මට සිරිදත්ත වන මට සිරිපාල දන්නා ආන්දරෙන් හිතනකොට තමන්ගේ තරහ එනවා. ඉතින් තමන් හිතන්න ඕන මම සංසාරෙත් මේ ශරීර කූඩු ලැබුවා. එයා භවෙත් මම මිනිස්සෙක් වුණා නම් ශරීර කූඩුවක් ලැබුවා. එදත් මම මේ ශරීර කූඩුවට මම කියලා හිතුවා. මගේ කියලා හිතුවා. මගේ ගෙදර මගේ මිත්‍රයා මගේ නෑයා ඔය ආදී වශයෙන් හිතුවා දැන් ඒ මම කියාපු ශරීර කූඩුවට මොකද වුනේ පොළොවට පස් වෙලා ගියා අහක අහක දාන්න සිද්ධ වුණා. එදා මගේ කියාපු දෙදර දැන් මට නෑ. එදා මගේ කියාපු නෑයෝ දැන් මට නෑ. එදා මගේ මිත්‍රයෝ දැන් මට නෑ. මොකද එහෙම නැති වුණේ? මගේ නොවන නිසා මම කීත නිසා. ඒ නිසා මේ ශරීර කුඩාන තුනක් පමණයි. මේක ගෙනියන්නේ නෑ. ඒ නිසා මෙතන මම කියා කෙනෙක් නෑ. මම කියා කෙනෙක් නැත්තම් මට කියා කෙනෙකුත් නෑ. සිරිපාල සිරිදත්ත තියා කෙනෙකුත් ඒ සිරිපාලගේ ශරීර කූඩුවක් මල කඳක් වෙලා පොළොවට පස් වෙලා යනවා. ආන් එහෙම හිතනවා. ඉතින් ඒ විතරක තාන් අර තරහ දුරු වෙලා යනවා. Tamange సంతානයේ කියන තරහ දුරු වෙලා යනවා. බෝසතාණන් වහන්සේ බරණස් රජව ඉන්න අවධියේ අමාත්‍යයේ සේවකයා එක්කවිලා කිව්වා ස්වාමීනි මේ සේවකයා මගේ ගෙදර සියලු කටයුතු කර දෙන ඉතාම හොඳ උදව් උපකාර කරන කෙනෙක්. නමුත් මෙයාගේ බලවත් වරදක් ඇති වුණා. ඒ නිසා වහන්සේ ළඟට ආවේ කැමති දඬුවමක් මේ සේවකයාට දෙන්න හොඳයි කියන්නයි. බුතතාණන් වහන්සේ වදාරනවා. දුල්ලභෝ අංග සම්පන්නෝ කන්ති රත්නාක රුච්චති මේ ලෝකයේ සියලු ගුණවලින් පිරිච්ච කෙනෙක් හොයන්න බෑ පුතේ. ජනිතත්ව හිතලාපි කල්පනා කරන්න ඕන. දැන් ඔබේ සේවකයාගේ ಗುಣපැත්ත බොහොමයි. ಗುಣ බොහොම තියෙනවා. ඔබට ලොකු උපකාරයක්. ඒ නිසා 99ක් ಗುಣ තියෙනවා නම් සියදෙනේක වැරද්ද ලොකුවට ගන්න එපා. අර උපකාර පැත්ත හිතලා උඹ ඉවසන්න ඕන. මගේ අදහස නම් ඒ දඬුවම් දෙනවාට වඩා ඒක හොඳයි කියන එකයි. අමාත්‍යාකාරණේ පිළිගත්තා. ආන් ඔය අන්දමට Tamange තරහ එන අන්දමට නොසිතා. තරහ දුරු වෙන අන්දමට හිතන්න ඕන. තරහ එන අන්දමට හිතුවොත් ඒක Tamange විකාල පාඩුවක්. ඊළඟට බුදුරජාණන් තව තැනකදී වදාරනවා බුදුරජාණන් වහන්සේ ඉද වික්කවේ වික්කූ යම් නිමිත්තං ආදම්ම යම් නිමිත්තං මනසි කරෝතෝ උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා සංරූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන වික්කවේ වික්කු සම්මා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං මානෙමි යම් කිසි කරුණක් නිසා නුබලාට තරහක් වෙනවා නම් ඒ තරහ උපදින කාරණය අතහර දාලා වෙන කරුණකට හිත යවන්න ඕන. එතකොට මේ තරහ එන කාරණේ අතහරින්න ඕන. මේ ඒක දුරු වෙන අංගමක වෙන කරුණක් එතෙන්ද සම්බන්ධ කරගන්න ඕන. හිතට තරහ එන අරමුණ මේ දුරු වෙලා යන අංගමක තරහ දුරු කරන දෙයක් හිතට සම්බන්ධ කරන්න ඕන. යම් කිසි වස්ත්‍රයක තුන ටිකක් ගෑවුණා. ඒවා නූල් වල ගැඳුණා. ඒ නූල් වල මනිච්ච වස්ත්‍රයේ කුණු ටික ඉවත් කරන්න නම් දෙහෙත් මිශ්‍ර ජලයක් එක්ක සම්බන්ධ කරලා පොඩි කරලා අකුල් ආපුවාම අර නූලේ සම් නූල් එක්ක සම්බන්ධ වෙලා තියෙන කුණු ඉවත් වෙලා යන්න වාගේ හිත වස්ත්‍රය වාගේ කිලුට තරහ වාගේ හොඳ කුසල් අරමුණ මේ දෙහෙත් මිශ්‍ර ජලය වාගේ ආන් අර හිතේ තියෙන ඒ තරහ එන අරමුණත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හිත ඒකෙන් දෙන්දෙන්ද අර තරහ තටකුණ ගැලවිලා යන්න කුසල් අරමුණක් හිතට දෙන්න ඕන ඒකත් ටිකක් කරුණ කාරණා පැහැදිලි මදි නිසා පැහැදිලි කරන්න කරුණ වශයෙන් අපි ඉගෙන ගන්න ඕනේ මොකද බුදුරජාණන් වහන්සේ වදාලා දසාඝාත පටිවිණේ සූත්‍රයේදී අනත්තං මේ අචරීති තං උතෙත්ත ලබ්භාති ආ මහණෙනි මට අහවලා කරදර කළා මගේ හිතවතට කරදර කරනවා කියා යමෙක් හිතනවා නම් ඒක දෙන්න බැරි දෙයක් මොකද ඒ දෙන්න බැරි කාරණය දැන් මට දැන් අහවලා මට කරදර කරනවා මගේ හිතවතට කරදර කරනවා සතුරන් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මෙහෙම හිතනකොට Tamanne තරහක් ආවා. ඒක දුරු කරන්න ඕන. Taman හිතන්න ඕන. දැන් එකම බිමක මේ අඹ පැලේකුයි මේ චිත්ත රටතුළු පැලේකුයි හිතවනවා. හිත චිත්ත රටතුළු පැටයක් හිතවනවා. මේවා පැලවිලා දිවි හැදෙනකොට මේ අඹ මේ තන් රහයි. චිත්ත රටතුළු තිත්තරහයි. මේක කලේ විමද නෑ බීජේ අනුවයි බීජේ පිටතර හටගන්වීමේ ශක්තිය නිසා තාංගෙඩිය පිටතරට තිබුණා මේ අඹ බීජයේ පනිරහ උපදවන ශක්තිය තිබෙච්ච නිසා ආම් ඒකේ පනිරහ තිබුණා ඒ වාගේ එයාගේ වරදක් නෙවෙයි ඒක මම සංසාරේ කරපු වරදක විපාකයක් ඒ ලැබුණේ හිතට පීඩාගෙන දෙන දෙයක් ලැබෙන්නේ වරද අකුසලයකටයි අකුසල විපාක මට ලැබුණ එයා රජ්‍යකාරයෙක් නෙමෙයි කියලා එහෙම තමන් හිතන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ එයාම රජ්‍යකාරයෙක් නෙමෙයි අර කර්මය මේ තමන් කරපු කර්මයක් වර්ධිකාරේ ඊළඟට තරහ ගන්න කෙනෙක් නෑ මේ තරහ උපදවන්න කෙනෙක් නෑ කියලා තමන් හිතන්න ඕනේ ඊළඟට මට මේක අලාසියක් කියලා හිතන්න ඕනේ තරහ ගැනීම මට පාඩුවක් එයාට පාඩුවක් නැහැ. මොකද කාරණේ ලෝකයාට පින්පව් දෙක නවත්තන්න බෑ. මේ ශරීර කූඩු මල කඳන් වෙලා අහක දාන දේවල්. නමුත් පින්පව් දෙකෙන් මහක දාලා යන්න බෑ. මේ චිත්ත පරම්පරාව අනුගමන් කරන හොඳ හිතක් උපන්නා නම් හොඳ වචනයක් කීවා නම් හොඳ ක්‍රියාවක් කළා නම් හොඳ හිත නැති වෙනකොට මතු සැපේ පාස් උපදවන කර්ම බීජ ශක්තියක් ඇතිගත වෙන්නවා දේ මේ චිත්ත සංකාණේ සම්පත් වෙනවා. නරක වචනයක් පිට කළා නම් නරක ක්‍රියාවක් සිදු කළා නම් නරක හිතක් උපන්නා නම් මතු දුක්ඛපාත සලස්සන ශක්තියක් චිත්ත සංකාණේ කර්ම බීජ භාවයෙන් සම්පත් වෙනවා. චිත්ත පරම්පරාව නිවන් දකින්නට ගමන් කරන චිත්ත නවත්වලා යන්න බෑ එක එක හිතක් නැති වෙනකොට තව හිතක් උපදිනවා ඊළඟට තව හිතක් ඒක චිත්ත පරම්පරාව කියන්නේ ඉතින් මේ ආකාරයෙන් මේක මට පාඩුවක් අවාසියක් මේ තරහ ගැනීම මට පාඩුවක් කියලා Taman ආනර හිතලා ඒ තරහ නිමා ගන්න ඕනේ ඊළඟට මට කිසි වැඩක් නැහැ මේ තරහ ගැනීමෙන් මට මුදල් හම්බ වෙනවා දිග කඩන් ලැබෙන මොකක්වත් මේ හිතට දුකක් පරිලෝකයක් හොඳ නැහැ මේක දුරු මත පිහිටක් වෙන දෙයක් නෙවෙයි. ඊළඟට තරහා ගන්නේ කාටද? මත් බබලි ගොඩක් මත් ගොඩක් තියෙනවා. මත් ගොඩක් තරහා ගන්න කෙනෙක් අද දකිල්ලක් කියලා මෙනෙහි කරන තරහා ගන්න කෙනෙක් නෑ. මේ තනත්තා තරහ කාර්යයයි කලකන තනත්තා නරිලා මල කඳක් වෙලා ඉදිමෙනවා. තනුවන් ගමලා කුණු හැර ඕජා ගලලා ඊළඟට අටකටු විසිරිලා ඒවා කෑලි කෑලි ගැලවිලා පිටි වෙලා පස් වෙලා යනවා. එහෙම දෙයකට මං ඇයි තරහා ගන්නෙ? මම කියන ශරීර කූඩුරක් ඒ ටික වෙනවා. ඒ නිසා මං හිත තනසිල්ලෙන් තියාගන්න ඕන. ඒ ආකාරයෙන් ආන් අර එහෙම හිතන්න ඕන. එතකොට ආන් අර තරහ දුරු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළනවා. සත්‍යයේ විත්තවේ විත්තුනෝ සම්මා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාරෝතෝ කුසලූප සංහිතං උප්පජ්ජං තේව පාපක අකුසලා විතක්කා සංදීප සංහිතා දෝෂූප සංහිතා මෝහූප සංහිතා තේන වික්කවේ වික්ුණා තේසං විතක්කානං ආදී නවෝ උපපරිච්ඡිතබ්බෝ ඉතිපිමේ විතක්කා අකුසලා ඉතිපිමේ විතක්කා සාවජ්ජා ඉතිපිමේ විතක්කා දුක්ඛ විපාකාති මහණෙනි මේ තරහක් වෙන දෙයක් හිතට ඇවිල්ලා තරහ වෙනකොට තමා ගුරු කරන දේවල් පිටත අසත්‍යිත තමා ගුරු කරන එක එක්ක සම්බන්ධ කරලා හිත සුද්ධ කරන සුද්ධ කරන්න යනවා. නමුත් අරහ ගුරුවේ නැත්තම් මොකද කරන්න ඕන මහණෙනි? මේ මේ විදිහට පුරුදු කරන්න ඕන. ඒ මොකද මේ තරහයි ආදීනව හිතන්න ඕන. තරහේ තියෙන වැරදි පැත්ත හිතන්න ඕන. ඒ මොකද වැරදි පැත්ත කියන්නේ ඒකින් ලැබෙන දුක් විපාක. අනත්ථ ජනනෝ කෝදෝ කෝධෝ චිත්තප්පකෝපනෝ භයමන්තරතෝ ජාතං සංජනෝ නාව බුද්ධති මේ ලෝකයා දන්නේ නැහැ මට දැන් ආපු මේ තරහින් පව් සිද්ධ වෙනවා මොනවාගේ තරහ ආපුවාම බොරු කියවෙනවා කේලම් පරස වචන ආදී කියවෙනවා අනුන්ට හිංසා පීඩා කිරීම ආදී නොඑක් පව් සිද්ධ වෙන්නේ මේ තරහ ආපු නිසා ඒ පව් වලින් මම සතර ආපාය ආදී දුක් ලැබෙනවා. මෙලොවක් පීඩාවක් ධනසිල්ලක් නැහැ. මේ කාරණය ඊළඟට අනත් කෝධෝ චිත්තප්පකෝපන හිතේ ධනසිල්ල නැති කරනවා. හිතේ පිරිසිදුකම නැති කරන හිතේ ආලෝකේ නැති කරනවා හිතේ පහපත්කම නැති කරනවා බය මන්තරතෝ ධාතං හිත කුලින්ම කන නගින මේ බය කාරණා දෙක කන් ජනෝ නාව බුද්ධති අන්ධබාල ජනයා මේක අවබෝධ කරගෙන තේරුම් අරගන්න අන්ධබාල ජනයා කියන්නේ මේ කෝපයෙන් ඇතිවෙන වැරද්ද මේකයි කියලා තේරුම් ගැනීමට නුවණ හදාගත්තේ නැති එක්කෙනා මේ ඒක වැටෙන්න එයා ලැබෙන නරක පැත්ත නරක විපාක වැටෙන්න අපමා බෝසතාණන් වහන්සේ තක්සලා නුවර ප්‍රධාන පාඨශාලා ආචාර්ය වශයෙන් ඒ ප්‍රදේශයේ දිසාපාමොක් ආචාර්ය විවාදේ කරන දවසක බරණස් නුවර ධම්මදත්තනම් කුමාරේ ගිහිල්ලා බාර දුන්න උන්වහන්සේ ළඟ ඉගෙන ගන්න නැවැත්තුවා. බෝසතාණන් වහන්සේ අංග විද්‍යාව දන්නවා. අංග ලක්ෂණ අනුව මේ කුමාරයාගේ බලන විට නපුරු කෙනෙක් බව වැටුණා. නමුත් උන්වහන්සේ ගන්නවා උගන්නලා කිව්වා පුතේ උඹේ අංග ලක්ෂණ අනු ඔබ නපුරු කෙනෙක්. උඹෙන් යහපතක් පාටවත් සිද්ධ කරන්න උඹට බෑ. ඒ නිසා පුතාට මං එක අවවාදයක් කරනවා. නරක කෙනෙක් තාත්‍රයට ගන්න එපා. වසක වස එකතු වුණාම තව වස ගතිය වැඩි වෙනවා වාගේ. උඹේ නපුරට තව නපුරෙක් එකතු වුණාම තව නපුරුකම් වැඩි වෙනවා. ඒකෙන් උඹට මෙලවත් කරදරයි පරලවත් පුතේ කරදර වෙනවා. ඒ නිසා නුඹ නපුරුකම් පවත්වන්න යන්න එපා හොඳ කෙනෙක් ආශ්‍රය කරපන් එතකොට ඔබේ නරක ගති ගුණ ඈත් කරගන්න පුළුවන් වෙනවා පුතේ යම් කිසි බස ඇටයක් උටෙව්වා නම් ඒකෙන් මේ පරිවර්තා දෙවි හැදෙන්නේ නැහැ ඒකෙන් හැදෙන්නේ බස දෙවි ඒක විපත්‍ය පිණිස පවතිනවා එතකොට ඔබ අකුසල් හිතක් නපුරක් කළා නම් ඒ නපුරෙන් හොඳ හොඳ තපක් උපදින්නේ නැහැ දුකක් ලැබෙන්නේ කරදරයක් ලැබෙන්නේ යානි කරෝති අත්තානං තානි අත්කරිපස්සති එතකොට යම් කිසි දෙයක් Taman කළා නම් දෙමින් කෙනෙකුට ඵල දෙන්නේ නැහැ යම් කිසි ඵලයක් පිටින් ඇටයක් පිටෙව්වාම ඒ ඇටේ ඵල වෙලා එන ගහේ ගෙඩි ඒ ඵලයේ තයිති ඇට වර්ගයේ තයිති ගෙඩි දෙමින් ගහක හැදෙන්නේ නැහැ සොල්ගී පොල්තලේ ලොකු වෙලා හැදෙන දෙවි කොස් ගහේ පොල් ගෙඩි හැදෙන්න යන්නේ නැහැ. ඒ වාගේ යම් කෙනෙක් නරකක් කළා නම් නරකේ විපාක වෙනින් කෙනෙකුට ගිහිල්ලා හැදෙන්නේ නැහැ. මේ ස්කන්ධ සංකාණයේ තමයි පුතේ ලැබෙන්නේ. ඒ නිසා ඵලයට අනුව කර්ම බීජයට අනුව ඵලයට අනුව යම් යම් ඒ ඵල ගෙඩි ලැබෙන්නා වාගේ නුඹ කළ අකුසල කර්මයට නපුරුකමට විපාක උඹටමයි ලැබෙන්නේ. ඒ නිසා පුතේ උඹ නපුරුත් වෙන්න එපා නරකයට වාසය කරන්න එපා කියලා බොහොම බන කියලා යවුවා. නමුත් ගේ හැටි ආශ්‍රය ලැබුණු පුරোহিত බ්‍රාහ්මණයා බොහොම නපුරු කෙනෙක් දේවදත්ත. බොහොම නපුරු කෙනෙක් යෝජනා කළා අපි නුවන්ගේ රටවල් අල්ලා පිටව රාජ්‍යයක් කරන්න ඕනේ. කියලා දහසක් රජවරුන් අල්ලා ගත්තා. කක්ෂලා නුවර ගන්න බෑ. එතකොට මේ අමාත්‍යා යෝජනා කළා පුරোহিত බ්‍රාහ්මණයා යෝජනා කළා සාමීනි අපි මේ දහසක් දෙනා මරලා බිලි දීලා දෙවියන්ට මේ නුගගහේ දෙවියන්ට බිලි පූජා කරලා යොත් ලැබෙනවා කියලා තක්ෂණානුවර ගන්න පුළුවන් එහෙම කළා නමුත් අන්තිමේ සතගන්ධක් බැරි වුණා තමන් බරපතල රෝගියෙක් වෙලා අවසන් තුන හෙළන්න පෙර මගේ ගුරු පියා කළ අවවාදේ මං නොපිළිගෙන ක්‍රියා කරපු නිසාද මං දුකටපත් වුණා. දැන් මට කාගේ පිහිටක්ද? මේ පුරෝහිතයාගේ වචන අහන්න කියලා මට මේ සිද්ධිය වුණේ. මං මට දැන් පුරෝහිතයා පිහිට වෙන්නේ නැහැ කියලා කනගාටුවෙන් මැරිලා අවීචිමානිරේ උපන් ආන්ක්‍රෝධයේ තියෙන වැරද්ද. නායං කායෝ ආදාය ගමනියෝ චිත්තංතරෝ විත්තවේ මත්තෝ මේ ශරීරය ගෙනියන්නේ නැහැ. දෙවෙනි හිතේ නිරිසතෙක් හෝ ප්‍රේතෙක් හෝ වෙනවා. දෙවෙනි හිතේ දිව්‍යෙක් හෝ මිනිසෙක් හෝ ඝට්නෙක් වෙනවා. මොකද මේ දෙවෙනි හිත කීවේ කුමක්ද? චුති හිත ළඟට උපදින හිතයි. චුති හිත පළමුවෙනි හිත. පළමුවෙනි හිත කියන්නේ හේතුව එක ජීවිතයක අවසානයේ වශයෙන් මැරෙන හිතයි චුති හිත කියන්නේ. ඊළඟට උපදින හිතයි ප්‍රතිසන්දි හිත කියන්නේ. දෙවෙනි හිත කියන්නේ ඒකටයි. මෙතන මැරෙනවත් එක්කම දෙවෙනි හිතේ නිරිසතෙක් වෙනවා පෞකල සත්වයා. මෙතන මැරෙනවත් එක්කම දෙවෙනි හිතේ ප්‍රේතෙක් වෙනවා පෞකල සත්වයා. ඔය ආකාරයෙන් ආන් ඒ තනත්තා ඒ දුකටපත් වෙනවා කියන එකයි. ඉතින් ඒ මේ ශරීරේ ගෙනියන්න බෑ. එතකොට අපි ලෝකේ ජීවත් වෙනකොට යම්කිසි වෛද්‍යවරයෙක් බෙහෙත් අඳුනන වෛද්‍යවරයා බෙහෙත් අඳුනනවා රෝග සනීප කරන බෙහෙත් අඳුරනවා මේ සනීපේ නැති කරන වසවිස වර්ගක් එයා දන්නවා ඉතින් ආ එහෙම දෙකම අඳුනාගත්ත වෛද්‍යවරයා හොඳ රෝග සනීප වෙන බෙහෙත් එකතු කරලා බෙහෙත් ගුලියක් හදා ගන්නවා එතකොට මේ බෙහෙත් වර්ග කියන්නේ මේ ලෝකෙන් පිට නෙවෙයි ලෝකේ ඇතුලේ ඒ වාගේ කෙනෙකුට දිව්‍ය මනුෂ්‍ය ධර්ම නිවන් සැප ලබන කුසල චෛතසික ධර්ම කියන්නේ තමා ළඟමයි. සිංහිතක් උපදවා ගන්න ඕනෑ කරන කාරණා තමන් ළඟ තියෙනවා. ශ්‍රද්ධාව, ප්‍රඥාව, අලෝභ, අදෝස, අමෝහාදී එහෙම 25ක් තියෙනවා. ඉතින් අපි ඒවායින් ආන් බෙහෙත් ගුලියක් හදා ගන්නවා වාගේ කුසල් හිතක් උපදවා ගන්නවා. අපට හැම වෙලාවෙම කුසල් උපදවා ගන්න පුළුවනි. ඉතින් ආනර බෙහෙත් ගුලියක් හදා ගන්න. ඒ බෙහෙත් ගුලියෙන් රෝග සුව කරනවා. අර කුසල් හිතෙන් එයා සපවත් කරනවා. අර නොදන්නේ කෙනා එයා බෙහෙත් වර්ග අඳුරන්නේ නැහැ, බහ වර්ග අඳුරන්නේ නැහැ. වහ එකතු කරලා ආන් වහ ගුලියක් හදාගෙන ඒක පාවිච්චි කළාම බොහොම දුකට පැමිණෙනවා. ඒ වාගේ පින්පව් දෙක නාඳුනන පුජ්‍යලයා নানা ප්‍රකාර අකුසල් හිත් උපදවා ගන්න. ලෝභයේ තියෙන්නේ අපේ හිතේමයි. තරහ තියෙන්නේ අපේ හිතේමයි. ඊර්ෂ්‍යාමාන තියෙන්නේ අපේ හිතේමයි. ආ ඒ තියෙන ඒවා බාහිර අරමුණු වල අරමුණු වලින් ඒ අපේ අකුසල් හිත් උපදවා ගන්නවා. එතකොට යම් විදියක් දකින්න ලැබෙනවා අහන්න ලැබෙනවා ඒවා ඒ දේවල් නිසා ඥානවන්තයා හිතක් හදා ගන්නවා නුවණ නැති එක්කෙනා පව් හිතක් උපදවා ගන්නවා ආනර පෞහිත වසගුලියක් හදාගත්තා වාගේ සිංහිත දෙහෙත් ගුලියක් හදාගත්තා වාගේ එතකොට අපර නොයෙක් ආකාරයේ උපදින එක ස්වාභාවිකයි අපි මේ බනහන්නේ මේක මේ හිත නරකයි මේ හිත හොඳයි කියලා හොඳ හිතක් උපදවා ගැනීම මාර්ගය දැනගන්නයි මේ බණ අහන්නේ. දැන් අපිට කෙනෙක් දකින්නවා. ඒ දකින්න විට අපට තරහක් උපදිනවා සමහර විටක. අපි අපේ බුදු පියාණන් වහන්සේ වදාලා මහණින් නුඹලාට සංසාරේ මව්නෝ පියනෝ සහෝදරනෝ සහෝදරීනෝ කෙනෙක් නැත සංසාරයේ මේ හැමදෙනාම මව් වෙලා එක්කෙනෙක් මව් වෙලා දීපු කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි තියා වෙලා කළ වදාගෙන කළ උපකාර මහ පොළොවේ වැලි කැට වලට වඩා වැඩි අයියා වෙලා කළ උපකාර මහ පොළොවේ වැලි කැට වලට වඩා වැඩි අක්කා වෙලා උපකාර කළ වාර මහ පොළොවේ වැලි කැට වලට වැඩි භව කිරේන් නැමිලා මට මේක පේන්නේ නැහැ බුදු වචන එළියෙන් එළිය කරලා බලන කල්හි මට මේ තැනත්තා මව් වෙලා උපකාර වුණා පියා වෙලා උපකාර වුණා අයියා වෙලා උපකාර වුණා, අක්කා වෙලා උපකාර වුණා, මිත්‍රයා වෙලා උපකාර වුණා. ඒ නිසා මම තරහ ගන්නේක හොඳ නැහැ. මට කළ උපකාර මං සිහිපත් කරලා ඒ උපකාර කළ මේ තනත්තාට සපතක්ම වේවා. යහපතක්ම වේවා කියලා මං හිතන්නේ. ආන් එතකොට මෛත්‍රිය උපදිනවා. කෙනෙක් හොඳට යාන වාහන නැතුව සපසේ ගමන් කරනකොට අපට ඊර්ෂ්‍යාවක් උපන්නොත් බුදුරජාණන් වහන්සේ වදාලා මුදිතා භාවේ තබ්බා යක්මින් පුද්ගලේ ආඝාතෝ ජායත් කප්මින් පුද්ගලේ මුදිතා භාවේ තබ්බා යම් කෙනෙක් ගැන ආන් එහෙම ඊර්ෂ්‍යාවක් තරක් උපදිනකොට අනේ සැපසින්නේ ගැන මං සතුටු වෙන්න ඕන බොහොම හොඳයි බොහොම හොඳයි කියලා හිතෙන් 10 වාර 15 වාර 50 වාර අර නරක කැට අදහසින් ගැලවෙනකන් තමන් හිතන්න ඕන තව තවත් අප වැඩි වේවා. එයා කැප තින්දීම ගැන මං සතුටු වෙනවා. මං සතුටු වෙනවා. මම සතුටු වෙමි බොහොම හොඳයි. කියලා දිගට හිතන්න පුරුදු වෙනවා. ආ මුදිතා භාවනාව. ඒ කුසල් හිතෙන් එයා ජීවුන කරොත් ධර්ම ලෝකේ දිනු කරගත්තේ නැත්නම් මිනිස් ලෝකෙ දිව්‍ය ලෝක දෙකෙන් උපදින දෙහෙත් ගුලියක් හදාගත්තා වාගේ ආංකාමාතර කුසල් හිතක් උපන්නා ඉතින් ඔය අංගමතයි තවත් එක සංහිඳු නැත්නම් උපේක්ෂාව මම පෙර කළ පින්පව් දෙක අනුව දැන් සැප දුක් නිදිමි මේ තනත්තාද පෙර කළ පින්පව් දෙක අනුව දැන් සැප දුක් නිදි එයාගේ පිනේ හැදිත එයා සැප විඳින අයි මං ඒකට අරතුතු වෙන්නේ එතකොට උපේක්ෂාව මේ තනත්තාට උපදිනවා ආන් කුසල් හිතක් උපන්න ඔය ආකාරයටයි මේ හිතන්න ඕනේ ආනර බෙහෙත් විදි හදා ගන්න. කාරණේ මොකද? මේ පින්පල් දෙක නවත්තලා යන්නද පාපය නැති වෙන්නේ අවංජානික කම්මානී නහි කම්මං විනස්සති යම් කිසි ආසාවක් කෝපයක් මෝහයක් නිසා පවක් සිද්ධ වුණා නම් ඒක හිස්සෙලා විපාක නොදී නිකන් නැති වෙලා යන්නේ නැහැ ඒක විපාක දෙනවා විපාක විපාක වාරෙන් බේරෙන්නද බෑ ඒ නිසා මං ඇයි මේ පවක් උපදවලා දුකටපත් වෙන්නේ? ඉතින් තමන් මට කර්මයේ බුදු පියාණන් වහන්සේ වදාළේ සම්මස්සකෝ මි කම්ම දායාදෝ කියලා අභින්න පච්චවෙච්ච සබ්බ සූත්‍රයේ උන්වහන්සේ වදාලා මහණෙනි මට අයිති එකම ධනේ කර්මයයි මට අයිති එකම න්‍යායා කර්මයයි මේ කර්මය ඉපදීමට හේතු වෙන්නේ ඉන්පව් දෙකෙන් දෙන දාගද්ද මට ගන්ධ සිද්ධ වෙනවා කියලා උඹලා හිතා බලලා මහණෙනි මං උඹලාට එහෙම දේශනා කළේ මොන කරුණක් නිසාද එහෙම හිතනකොට පව් පව් වලින් වෙන්න පුළුවන් වෙනවා ආන් පාප ධර්මයන්ගෙන් ගෙන් වෙන්න පුළුවන් වෙනවා මට උරුම දේ පින් පව් දෙක පමණයි අනිත් ඒවා දමලා යන ඒවා මම ගෙනියන මග වියදම මට සැපදගෙන දෙන දේවල් මං සූදානම් කරගන්න ඕනේ පව් ගොඩන් පව් කඳන් රැස් කරගත්තා මට දුක් ලැබෙනවා ඒ නිසා කුමාරයේ කින්න බොහොම නපුරුයි බොහොම දුෂ්ටයි බොහොම සරපරුසයි ගහලා බලලා කතා කරන්නේ මේ නන්දා මාමා මේ මව්පියා මේ ගුරුවරයා මේ අයියා අක්කා වැඩිහිටියා කිසිම ભેදයක් සැලකන්නේ හැම දිනාටම බොහොම අපහාස වෙන අන්දමට තරපරුස අන්දමට බනිනවා කතා කරනවා දිනක් මව්පියෝ මේ කීවා පුතේ අපි බුදුරජාණන් වහන්සේ දකින්ද යන්නේ මේ හොඳයි තාත්තේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟ දෙක ගිහිල්ලා වාඩි කරවලා කිව්වා ස්වාමීනි මගේ පුතා බොහොම නපුරු මේ මගේ පුතා ස්වාමීනි කිසි කෙනෙක් ප්‍රිය කරන්න මුළු ගෙදරට විශාල කරදරයක් ස්වාමීනි පීඩාවක් මේ පුතා නිසා බුදු පියාණන් වහන්සේ අවවාද කරනවා පුත කුමාරය උඹ ණයෙක් වාගේ පොළගෙක් වාගේ කොටියෙක් වලසෙක් වාගේ දෙන්න එපා කෙනෙක් දැක්කාම ණයෙක් දැක්කාම කොටියෙක් වලසේ දැක්කාම බය වෙන බය වෙනවා වාගේ අනුන්ට බය වෙන අන්දමට උඹ ජීවත් වෙන්න එපා නපුරු වචන වලින් බලින්න එපා තරහ ගන්න එපා ඒ විපාකයෙන් ක්‍රෝධයෙන් මරණයෙන් පස්සේ නිරේ උපදිනවා ත්‍රිසං අපායේ പ്രേතාපායේ උපදිනවා ක්‍රෝධයෙන් අනුන්ට හිංසා පීඩා කරපුවාම එයා රෝගියෙක් වෙනා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම ඒ රෝගේ සුව වෙනකොට තව රෝගයක් ධම්වැලක පුරුක් වාගේ ලිදින් ලෙඩ පෙළ ගැසී මරණය දක්වා දුක් විඳින්න වෙන්නේ අර කෝපයෙන් අනුන්ට දුක් දීපු අකුසලයෙන් බැනීමෙන් දුක් දෙනවා ගල් මුගුරු පොළු වලින් දුක් දෙනවා විරත් එයාට තාඩන පීඩන අලාභ හානි කිරීමෙන් දුක් දෙනවා කෝපය නිසා ඒකෙන් දුක් ලැබෙන්නේ Tamanටයි. එයාට එක ජීවිතයක සුළු කරදරයක්. නමුත් ඒ අනුන්ට හිංසා පීඩා කරපු තැනත්තාට භව ගණන්, කල්ප ගණන් ආන් Tamanට දුක් ලැබෙනවා. ඒ නිසා එහෙම වෙන්න එපා පුතේ. ඒ පමණක් නෙවෙයි අවලස්සන කෙනෙක් වෙලා සංසාරේ අවලස්සන විරූප කෙනෙක් වෙනවා. ආන් එතකොට මේ තරම් මේ ඇයි තමන් අවලක්ෂණ කෙනෙක් වෙලා ඉන්නේ ප්‍රිය ධනක කෙනෙක් වෙලා උපන්නොත් කොයිතරම් හොඳද ඒ නිසා පුත කුමාරේ මෙහෙම හිතන්න ඕන කාටත් හොඳක් වේවා කාටත් සැපක් වේවා කාටත් යහපතක් වේවා ආ මෛත්‍රී හිතන්න ඕන එතකොට අනුන්ගේ සැප දැකලා අනේ බොහොම හොඳයි තව තව සැප වැඩි වේවා කියලා හිතන්න ඕනේ ඒ ආකාරයෙන් Taman හොඳට ඉන්න ඕන. ඉතින් මේ කීවේ බොහොම කොටින් නීත වඩා විදේකපන්නක ජාතකයේ වස්තුව නීත වඩා විස්තරයි මම මේ ප්‍රකාශ කළේ කොටින්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිගත් මේ කුමාරයා පස්සේ හොඳ වුණා. වික්ෂුන් වහන්සේලා කතා කළා බුදු පියාණන් වහන්සේ පුදුම දෙයක් කළා. මොකද අර නපුරු ලිච්ඡවි කුමාරයා හදාගත්තා. බුදු පියාණන් වහන්සේ වැඩල ඇසුවා මහණෙනි කිනම් කතාවක්ද නුඹලා කළේ ස්වාමීනි ඔබ වහන්සේ සහනම් කළ ඕපාදූප කතා කළේ නෑ අපි අපි කතා කළේ අර නපුරු කුමාරයා හදාගත්ත පුදුමය ගැන මහණෙනි මම මේ කුමාරයා ගැන විතරක් නෙවෙයි හදාගත්තේ මම ඉස්සර බෝසත් ඉන්න කාලේ මං රජුරුවන්ගේ ආරාධනා පිට මං බරණැස් නුවර උයනේ හිටියා රජුරුවන්ගේ නපුරු කුමාරයෙක් හිටියා හදාගන්න බෑ බොහොම සරයි පරුසයි මේ කුමාරයා මන් ළඟට එක් ඇවිල්ලා බාර දුන්නා ස්වාමීන් මේ පුතා බොහොම සරයි පරුසයි මේ ළමයා ටිකක් හදාගලා දෙන්න හොඳයි මේ පිරිසට ගැලපෙන්න ජීවත් වෙන්න හොඳින් ජීවත් වෙන්න හොඳ පිරිසක් එක්ක හොඳින් ජීවත් වෙන්න ඉතින් බෝසතාණන් වහන්සේ දවසක් මේ කුමාරයාගේ දකුණු අතින් අල්ලාගෙන කතා කර කර උයනේ යනකොට පුංචි කොහොඹ පැලයක් දැකලා කීවා පුතේ මේ කොහොඹ පැලේ කොළ ටිකක් මේ ගහක උදුරන් නැතුව කොහොම මේ මේ පැලේ තියෙන කොළ ටිකක් උඹ මේ කඩලා කටේ දාගෙන විකාපන් ඉතින් මේ දරුවා මේ කොහොම බව මුකුත් දැනීම අවබෝධයක් නෑ. අර මොළ කීපයක් කඩලා කටේ දාලා විකනකොට සිත්යි තරහ ආවා බොහොම අප්‍රමාණ කෝපයක් ඉපදිලා. කාරලා කෙල ගහලා දාලාර පැලෙත් එක්ක තරහ ඇවිල්ලා මේ ගලවලා අතින් පොඩි කරලා පයින් පාගලා දැම්ම මොකද පුතේ ඔබ එහෙම කරන්න හේතුව ස්වාමීනි මේ පුංචි පැලේ මිච්ඡර කරදර නම් ලොකුවක් කොහොමද කියලා මට හිතුණා බයක් මට කොච්චර පිට වුණාද දැන් මේක ඉතින්දී බෝසතාණන් වහන්සේ එවත් මම අවවාද කළා උන්වහන්සේ බුදු වෙලා වදාරනවා මම එදා ඒ කුමාරයාට කිව්වා පුතේ මේ මේ කොඹ පැලේ අප්‍රිය වුණා වාගේ උඹත් අප්‍රිය වෙනවා නේද උඹේ ක්‍රියාපටිපාටි අනුව උඹ කියන වචන නරක වචන කතා කරන්නේ ප්‍රිය වචන මිහිරි වචන කතා කරන්නේ මව්පියන්වත් අර පරුසයි අක්ක අයියා ආදී පවුලේ වැඩ හිටියන්ටත් උඹ තර පරුසයි එතකොට ඒත් උඹට ප්‍රිය වෙන්නේ නැහැ මිත්‍රයෙක් උඹට හැදෙන්නේ නැහැ. උඹේ නපුරු කම නිසා උඹට රාජ්‍ය රවා ගන්නත් අපහසු වෙනවා නේද? ඒ නිසා අමාත්‍යරු ගතවාසීන් ඔබ නිර්පලා වෙන කෙනෙක් රාජ්‍යයට පවරා ගන්න පුළුවන් කිව්වම ආමර රාජ්‍යයට ආසාව නිසා අරතර පරුසකම නැති වෙලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විච්ඡවි කුමාරයාම එදත් අර කොහොඹ කලින් මං හදාගත්තේ එතකොට දැන් මොකද එදා හඳුනා නම් අයත් මේ ආත්මේ නපුරෙක් වෙන්න හේතුව මොකද? ආන්නර සංසාරේ කුරුද්දේ බලය සංසාරේ කෝපේ ජීවුණු කරගෙන අපි එකේ වැරද්ද. ඉතින් අර සාමාන්‍ය ගතපත් වුණා ඒක බල බිඳුනේ නැ රූපේ බල බිඳුනේ නැ බල බිඳෙන්ද තමන් ධර්මයේ පාවිච්චි කරන්න ඕන ධර්මයේ මෙහි කරන්න ඕන අර රාජ්‍ය රුලදේ කියන අල්මට අර හොඳින් කාලේ ගත කළා. නමුත් Tamange ක්‍රෝධයෙන් පිටින් පාසානම් වල විස නැතිකරන්ද සුදුසු දෙහෙත් වර්ගයක් එක්ක සම්බන්ධ කළාම පාසානම් වල විස නැති වුණොත් ටිකක් නැති වුණාටද හුඟක් දුර අඩු වෙන්න ඕන. ආන් අර අර පාසානම් වල විස ඉතුරු වුණා වාගේ ඒ සුළු වශයෙන් අර ඒ වෙලාවට එහා මෙහා වුණාට ක්‍රෝධේ නැත් ක්‍රෝධේ බල බිඳුනේ නැහැ මොකද බල බිඳෙනවා කියන්නේ තරහක් වෙන අරමුණේදී තරහ මතු නොවි යටපත් වෙන අංගමත ධර්ම ශක්තිය පුරුදු කලේ නැහැ ආන් ධර්මයේ පුරුදු කලේ නැහැ එතකොටයි ඒකමත් ලෙඩක් යම් කිසි කෙනෙකුට රෝගයක් මතුවෙන්න රෝගී බෙහෙතින් යටපත් කරන්නවා වගේ අර සංසාරයේ ධර්මී යටපත් කරලා යටපත් කරලා පුරුද්ද හදාගත්තේ නෑ. දින්ගත් යට ඒ වේලාවකටපත් වෙච්ච එක විතරයි. ඒක දිගට යන ගුණයක් නොවේ. ආන් ඒ නිසායි මේ ජීවිතයේ තත්ත්වේ කෝපය ආවේ. ආන් කෝපයේ තියෙන නපුරුකම වැරද්ද. මහා කපි ජාතකේ අප මහ බෝසතාණන් වහන්සේ හිමාල කන්දෙන් ගලා එන ගංගාවක් අයිනේ ඒ කලේ උන්වහන්සේලා වාසය කළේ ඒ කියන්නේ මේ වඳුරු ආත්මයක සම්බෝසතාණන් වහන්සේ වඳුරන් සම කලේ හිටියා මේ ගංගාව ළඟ මිනි අඹ ගහක් තියෙනවා බෝසතාණන් වහන්සේ කල්පනා කළා එක අඹක් ගඟ නැමිලා තියෙනවා මේ ගඟ අත්තේ හැදෙන අඹ හැදිලා ගඟට ගතොත් මිනිස්සු මේ ගහ කැවිලා විපත්ති කරනවා ඒ නිසා ගඟ පැත්තේ අත්තේ හැදෙන අඹ ගැට කාලයෙම කඩා දමනවා. නමුත් එක අඹ මේ ගැටයක් දිමි ගෝඨයකට මැදි වෙලා පැලිලා ඉදිලා ගඟට වැටුණා. ඒ වෙලාවේ රජුරෝ බරණස් රජුරෝ නාන් දැවිලා ගංගා දෙපැත්තේ ලෝකර දැල් වටේට සමි කරනවා. ඉතින් අර අඹ ගෙඩිය පාවේගෙන ඉඳලා ලෝකර දැලේ ගැඳුණා. ඒක ගංගගේ සේවකයන් අඹේ දැකලා රජුරවන්ට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේක මිහිරි අඹයක් වෙනින් කෙනෙක් කෑල්ලක් නිකන් වෙනින් කෙනෙක් කෑල්ලක් කෑවා. ඊ රජුරුවත් කෑවා ඊළඟට බොහොම රසයි යම් යම්බ ගා හොයාගෙන කියලා උදා යනකොට වඳුරෝ පිළිලා අඹ කනවා. ඉතින් රජතුමා දැක්කාම කල්පනා කළා බෝසතාණන් වහන්සේ මේ ආය අපි මරණ්ඩයි කියා ඉක්මනින් ගඟෙන් එහා පැත්තට පැනලා ලොකු දිග වේලක් මුලින් තප හපලා ගංගාව අයිනේ ගහක කොනක් බැඳලා අනිත් කොන Tamange ඉනේ බැඳගෙන පැන්න අඹාත්තක් අල්ලාගෙන කෑගහයි වනි වඳුරන්ට යන්න කියලා ඔය අතර හිටිය අර දේවදත්ත වඳුරා මේ බෝසතාණන් වහන්සේ දුතු ගමම් අද මං අද මං මෙයාව මැරෙන අන්දමට මං පිටට පණින්නම් කියලා හිතුවා ආන් අර කළ උපකරන්න යන උපකාරයේ ගුණය අමතක වුණා. කළ ගුණය සිහි කරන්න බැරි වුණා. ආන් අර ක්‍රෝධයේ දියුණු වෙච්ච ක්‍රෝධේ වැරද්ද. මේ තරම් විපත්තිදායක වේලාවක අපට උපකාරයක් නේද මෙතුමා කරන්නේ කියාවක් හිතට තේන්න නොදී අඳුරු කළා. දැන් මොකද කළේ අනිත් වඳුරු පහත අත්තකට ඇවිල්ලා හිමින් ගඳලා රඳලා පිට උඩින් අර වේලාන්දිගේ ගිහිලා බේරෙනවා. දේවදත්ත වඳුරා කල්පනා කළා මේ තරහක්කා වැරද්දක් කරලා නෙමෙයි ආන්නර කෝපේ වැරද්ද උඩ අත්තකට නැගලා අයියෙන් පිටට පැන්නා ලය පැලුනා බෝසතාණන් වහන්සේගේ බරණස් රජුගේ බලාගෙන මේක මහා ගුණවත් උත්තම නිකං වදුරෙක් වෙන්න බෑ උන්වහන්සේ සංසාරයේ කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන ඉන්න කෙනෙක් බරණස් රජුරු කවුද ආනන්ද හාමුදුරුව එතකොට මේ බරණස් රජුරෝ කල්පනා කළා මේ නිකං වදුරෙක් නෙවෙයි මෙයා මහ ගුණ ඇති උත්මේ බොහොම පැහැදිලා හිමිසාරි අරගෙන රජ පෙරහැර දක්වලා මේ වඳුරා මරුණා රජ පෙරහැර දක්වලා ආදාන කරලා අටකටු අරන් සෛත්‍යයක් බඳලා ගෞරව කළ බව මහා කපි ජාතකයේ සඳහන් වෙනවා. එතකොට දැන් කල්පනාවට ගත යුතු ආන් අර ත්‍රිසංගතාත් නිපදිලක් අර ක්‍රෝධය නිසා තමන්ත කළ ගුණේ පවා සලකන්න බැරුව ගියා. කළ උපකාරයේ පවා කලකංග දරුව දියා මේ කෝපයේ තියෙන ආගරද්ද තරහේ තියෙන ආදී නවය දිනක් මේ සබ්බමිත්ත රහතන් වහන්සේ ආරන් ඉඳලා බුදුරජාණන් වහන්සේ දකින්න එනකොට මංගක මුවපැටියේ බැඳිලා මුවදෙන ඈතින් අඬනවා මේ පැටියක් බොහොම කලබලෙන් අඬ අඬ එහාට මෙහාට පනිනවා ඉතින් මේ මෝඩනට දැන් ළඟට යන්නේත් නෑ මට විපතක් වෙයි කියලා. ඈත යන්නේත් නෑ පැටියාට ආදරේ නිසා මේ කාරණයක් උන්වහන්සිතට ගත්තා. තව ටිකක් දුර යනකොට හොරු හොරු රංචුවක් අසරණේකට පීඩා කරනවා. මේ කාරණය දැකලා උන්වහන්සේ කල්පනා කරනවා ජනෝ ජනම්හි සම්බද්ධෝ ජනමේවස්සිතෝ ජනෝ ධනෝ ධනේන හේතියති විහෙතේති ධනෝ ධනං කෝහිතස්ස ධනේනත්තෝ ධනේන ධනිතේනවා ධනං ඕහාය ගච්ඡන්තං හේතයිත්වා බහුං ධනං මේ ලෝකයාගේ ප්‍රතිපත්ති දෙකයි කෙනෙකුට කෙනෙක් ආසා කරනවා ඒක එක ප්‍රතිපත්තියක් කෙනෙකුට කෙනෙක් කරදර කරන ඒක අනෙක් ප්‍රතිපත්තියයි මේ ලෝකයා මේක දන්නේ නැහැ කෙනෙක් කෙනෙකුට ආසා කරන්නේ මගේ කියලා මගේ මිත්‍රයා මගේ යාළුවා මගේ නෑයා යන ආදී වශයෙන් මගේ කොට හිතනවා නමුත් Taman දන්නේ මගේ කියලා හිතෙන් මවාගත් අදහසක් මිස Taman සබුරුම නෑ කාරණේ ඒ කවුරුවත් දෙන යන්න බෑ Tamanට අයිති එකම දේ පින්පව් දෙක පමණයි ඒ බව ලෝකයා දන්නේ නෑ ඒක හිතන්න ඕනේ ලෝක යුතුයකම් වශයෙන් ඉෂ්ට කර යුතුයකම් ඉෂ්ට කරන අතර තමන් තදින් ගන්න හොදෙන ඒ නිසා තමන්ට අයිති එකම දේ පින පමණයි කියා ලෝකයා හිතන්න දන්නේ නැතුව අර දේවල් මගේ මගේ කියා ආසා කිරීමෙන් නොයෙක් දුකටපත් වෙන ආශාව නිසා තරහ එනවා ආශාව නිසා ඊර්ෂ්‍යාව ඔය ආදී පාප ධර්ම උපදිනවා කෙනෙක් කෙනෙකුට හිංසා කරන්නේ මං අනුන්ට හිංසා කළාම මට සංසාරේ බොහෝ වාර ගණන් මට දුක් විඳින්න වෙනවා කියලා එයා දන්නේ නැහැ. අනුන්ට කරදර කළාම එයාට මං කරදරයක් කරන්නේ එකවරයි. නමුත් විපාක වශයෙන් සිය දහස් කෝටි ලක්ෂ වාර ගණන් කරදර ලැබෙනවා කියන එක එයා දන්නේ නැහැ. ඒ නිසා මං ඒ ලෝකයාට කරදර කරන මේ කෝපයක් මං දුරු කරලා මගේ කියලා වරදවා ගන්න ආසාවක් දුරු කරලා එබඳු ජනයා දුරු කරලා මං නිවන් පුරයට පැමිණෙන්නේ නෙමෙයි කියා තමන් වහන්සේ මෙනෙහි කරගෙන යනකොට සමාධිය පහළ වෙලා නව මහා විදර්ශනා ඥාන පරම්පරාවෙන් අග්‍ර අමාමහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා මේ අපි බුදු පියාණන් වහන්සේගේ බුදු වචන වලින් අපි මේවා දැනගෙන අපි මෙනෙහි කරන්න ඕන පුරුදු කරන්න ඕන මේ කසී රට බොහොම ධර්ම බවටපත් වුණා අප මහා බෝසතාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකේ සද්දෙව් රජව ඉන්න විට කසී රට මිනිස්සු නපුරු බව දැක්කා මව මවගේ මවට රහ තමන්ගේ ඇස් දෙකෙන් සවලා බලනවා පියා දෙස රවලා බලනවා නුගඩි හිටියන්ට සලකන්න බොහොම කර පරුසෝ වාසය කරන බව දැකලා බැලුවා මොකද කාරණේ බලනකොට බණක් දහමක් අහගන්නේ ගොල්ලන්ට විදියක් නැහැ ඒ නිසා කල්පනා කළා ගුණවන්තයන් වෙන්න පුළුවන් උදවි නරක උදවිය නෙමෙයි නමුත් හොඳ වෙන්න කාරණා කියා දෙන්න කෙනෙක් නැහැ මේ අත්ව හදාගන්න පුළුවන් පිරිසක් බා බෝසතාණන් වහන්සේ දැක්කා. දැකලා හිමාලයට ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් අඳගහගෙන ආසින් ඇවිල්ලා රජුරුවන්ගේ මාලිගාවට උඩින් ආසේ පසේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉඳ කිව්වා බද්දපදියන්කේ සත්‍යව රජුරුව වැඩගෙන ඉන්නවා සේවකෙක් දැකලා කිව්වා රජුරුවන් කියලා ස්වාමීනි වයසක කෙනෙක් අහසේ වාඩි වෙලා ඉන්න මහ පුදුමයක්. ලස්සන තරුණෙක් වඳිනවා. හැබැයිද ධනෙලි අරියා බලනකොට කාරණේ හරි. ඉතින් දෙවලෙන් ඇහුව ඇතුලේ ඉඳගෙන මේ තරුණයාගේ ඉම්බා තරුණේ ඔබ බොහොම ලස්සන කෙනෙක්. මේ වයසක එක්කෙනාට වඳින්නේ මොකද කියලා ඇහුවා. කීවා මෙයා ගුණවන්තේ මේ උත්තමයා ගුණවන්තේ ආසා කෝපමාන ඊර්ෂ්‍යාදී පව් කෙලෙස් පව් මල පව් කසල සංකාලින් ඉවත් කරලා බබලන හිතක් ඇති කරගත්ත උත්මේ සත්‍ය අවබෝධ කරගත්ත උත්මේකේ ඒ නිසයි මං වඳින්නේ වැඳීමෙන් ඇති ඵලය මොකද්ද කියලා හැව්වා වැඳීමෙන් තින් සිද්ධ වෙනවා පිනෙන් ඇති ඵලය මොකද්ද පිනෙන් තමන් සැප ලබන පිනෙන් තමන් සැප ලබන්නේ කියලා සද්දෙව් රජුරුවන් වන බෝසතාණන් වහන්සේ බණ දේශනා කළා. එතෙන්දි බරණස් රජුරෝ පැහැදිලා ලක්කී වතමේ උදපාදි අජ්ජ මට අද කර්මයිපාක දන්නා ඥානි ඇති වුණා කියලා ආන් අර වෙන වෙන වෙන ගමක හිටපු තාපස පිරිසක්. ඒ කාලේ අබුද්ධෝත්පාද කාලයක්. ඉතින් අර ගුණවන්ත මෙලෝ පරලෝ පින්පව් කියාගෙන පුළුවන් තාපස පිරිසක් භාවනා කරන පිරිසක් ගමට ගෙන්නලා අවවාද කෙරෙව්වා. ඉන්පස්සේ අර පිරිස බොහොම හොඳ බවටපත් වුණා. ආන් ඒ නිසා අර නපුරුකම් දුරු වෙන්න අපි බණ අහන්න ඕන. ඒ බණ ජීවිතයට සම්බන්ධ කරන්න ඕන. අපේ ජීවිතේ බොහොම වටින එකක්. දිනක් බරණස් රජතුමා මේ කලායමුක්ති ජාතකයේ සඳහන් වෙන කරුණක් අමාත්‍ය සමග කතා කර කර ඉන්නකොට සේවකේ කඩල ටිකක් ගෙනත් ධම්ම අස්සයන්ද කන්ද නිවීම සඳහා පොරුවට මේ උයනේ වඳුරෝ ඉන්න එක වඳුරේ බිමට බහැලා කටෙන් කඩල කතා පුරවාගෙන අත් දෙකෙම කඩල අරගෙන ගහක නැගලා කලකොටේ කටෙන් එක කඩල ඇටයක් බිම වැටුණා අර අත් දෙකේ තිබිච්ච කඩල ඇටත් වීසි කළා කටේ තිබිච්ච කඩලයටත් වීසි කරලා අර වැටිච්ච කඩලයට හොයන්න පටන් ගත්තා. එතෙන්දී රජුගේ ඇහුවා අමාත්‍යාගෙන් පුතේ දැක්කද මේ වඳුරා කරපු එහෙමයි ස්වාමීනි මම මේ වඳුරාගේ වැඩේ දැක්කා. ස්වාමීනි මේ ලෝකේ මිනිස්සුයෝ ඕම් ඔය වගේ අය ඉන්නවා සුළු දෙයක් නිසා වටිනාදී අතහරිනවා. මේ මිනිස් ජීවිතේ බොහොම වටින එකක්. කැලේ ඉන්න වැද්දෝ ගජමුතු පාදාගෙන යන වටිනාකම දන්නේ. ලංකාරුවා තමයි ගජමුතු වල වටිනාකම දන්නේ. මේ මනුස්ස ජීවිතේ වටිනාකම දන්නේ ශ්‍රද්ධා ප්‍රඥාදී එක්කෙනා. මේවා පින් මේවා පව් මේ පිනෙන් දෙව් මිනිස් සැප ලබනවා මේ පරින් සතර අපාය ආදී දුක් ලබනවා කියා දන් එක්කෙනා අදහන පිළිගන්නේ එක්කෙනාට පින් කරන්න හොඳ ජීවිතයක් ලැබਿੱච්ච බව එයා තේරුම් අරගෙන වටිනාකම තේරුම් අරගෙන ಗುಣවල යොදවනවා නොදන්නේ කෙනා සුළු සුළු පව්වල යොදවන ඒවා උසස් කොට සලකලා අර කිසි වටිනාකමක් නැති පව්වල යොදවනවා මේ මේ වඳුරා වාගේ එතකොට දැන් අපට වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා අපි මේ ධර්මයේ අහලා ටික ටික පුරුදු සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළනවා තවේ කෝධනා භවිස්සanti මයිනෙත්තක් කෝධනා භවිස්සාමාදිස්සං උස්පාදේ සබ්බං සුන්දර මේ ලෝකයා බොහෝ දෙනා තරහින් වාසය කරන්නෝය අපි තරහ නොගන්නමෝ දෙමුයි කියා ඉක්මෙන්ද ආ එතකොට කියා උන්වහන්සේ වදාළ ඒ දින් කලේ මොකද මහණෙනි ලෝකයා ක්‍රෝධයෙන් වාසය කරන්නේ අපි තරහ ගන්නේ නැත කියා හිතක් පිට උපදවන්න ඕනේ කියා හිතෙන්න ඕන එතකොට මම තරහ දුරු කරන හිතක් උපදවමි කියලා හිතන්න ඕනේ තරහ කාපි වෙලාවට මේ තරහ නරකයි මේ තරහ හොඳ නෑ මම මේ තරහ දුරු කරමි මම මේ තරහ දුරු කරන හිතක් උපදවමි තරහ නැති හිතක් උපදවමි කියලා දහ පාරක් 15 පාරක් කාන් හිතන්න ඕනේ. එතකොට ඒක නිවිලා යනවා. ඉතින් ඒකට අදිත්තර වඩාලා විස්තර කරන් වෙලා මදි. අනික පරික්කමන පරියාය කියලා ක්‍රමයක් වදාලා පරික්කමන පරියාය කියන්නේ දුරු කරන ක්‍රමයේ කියන එක. මම මේ තරහ දුරු කරමි. මගේ මරණය දක්වා මම මේ තරහ නොගනිමි. තරහ දුරු කරමි. තරහක් ඇති නොවේවා. තරහ දුරු කරමි කියලා ආන් නිතර හිතනවා. එතකොට අර තරහ දුරු වෙලා යනවා. ආන් ඒ ආකාරයෙන් පුරුදු කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා <clears throat> මේ විදිහට තරහයි ආදීනව හිතුවක් තරහ දුනුනේ දුරවෙන්නේ. සත්‍යයේ විත්තේ සත්‍යයේ විත්තේ විත්තරෝ තේසං විතක්කානං ආදී නවෝ උපපරික්ඛතෝ uppagganteව පාපකා අකුසලා විතක්කා සංදූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන භික්කවේ භික්ඛුනා අසති අමනසික් තේසං විතක්කාන අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ මානිනි ඒ ඒ තරහේ ආදී නව හිතුවක් නැති නොවේ නම් මොකද කරන්න ඕනේ ඒ පැත්ත කල්පනා නොකර ඉන්න ඕනේ ඒ පැත්ත කල්පනා කරන්න හොදෙන්නේ යම් කිසි කෙනෙක් අප්‍රිය දෙයක් Tamanට දකිනවා නම් ඒ පැත්ත නොබලා ඉන්න ඕන. යම් වචනයක් කෙනෙකුගේ කතාවක් Tamanට අප්‍රිය නම් ඒකට කන් නොදී ඉන්න ඕන. යම් දෙයක් යම් කුණුගඩක අසුචි ගොඩක් ළඟ ගඳ එනවා නම් නාහේ විදිකාගෙන සවලවා බල බලා බැන බැන එතන ඉන්න ඕනේ. එතනින් අයින් වෙන්න ඕනේ. ආන් ඒ වාගේ යම් තරහක් Tamanට නරක නම් ඒ පැත්ත කල්පනා නොකර ඉන්න ඕනේ. ඒ වෙලාවට කරන්න ඕනේ මොකද? Taman ඉන්න ඉරියව්ව මෙනෙහි කරන වාඩි වෙලා නම් ඉන්නේ ආ ඉඳගෙන ඉඳීමි ඉඳගෙන ඉඳීමක් ඉඳගෙන ඉඳීමක් කියලා මෙනෙහි කරනවා. එතකොට තමන් මේ ගමන් කරනවා නම් යම් යම් කියලා මෙනෙහි කරන අතක් පයක් දිගහරිනවා නම් අත දිගහරිනවා දිගහරිනවා කියලා මෙනෙහි කරනවා තමන් ඉන්නගේ බඩු එක එක මෙතන අල්මාරිය මෙතන කුටුව මෙතන මේසේ කියලා අර අදහස කඩන්ඩ ඒ ආකාරයෙන් මෙනෙහි කරනවා එතකොට තමන්ගේ හිත නරක හිතක් නම් නරක හිතක් නරක හිතක් කියලා මෙනෙහි කරනවා ආ මේ මේ තරහක් තදින් එනකොට සංතං අග්ගත්තං ව්‍යාපාදං අච්චිමේ අග්ගත්තං ව්‍යාපාදෝති පජානාති වදාළ අන්දමට මේ තරහක් තරහක් තරහක් කියලා තරහක් කියන එක භාවනා අරමුණ කරගෙන ඒක මෙනෙහි කරනවා දිගට අර තරහ එන්න හේතු වෙච්ච දේ අතහර දාලා ඒක මෙනෙහි කරනවා. ආ එතකොට තරහ දුරු වෙලා යනවා. මහණෙන් එහෙම තරහ දුරු නොවුනොත් මොකද කරන්න ඕනේ? තේන වික්කවේ වික්ුණා තේසං විතක්ඛානං විතක්ක සංඛාර සංඛානං මනසිකා තබ්බං. මහණෙනි යම් කෙනෙකුට මේ කියාපු කාරණා වලින් තමන්ද තරහ දුරු කරගන්න ගන්නාන මොකද කරන්නේ මේ හිතේ තරහ කල්පනා ඇතිවීමේ හේතු මුලින් මුලට සොයන්න ඕනේ ඒකට අටුවාවේ මේ උදාහරණයක් වශයෙන් ජාතක කතා දෙන්නා දෙන දද්දබ ජාතකේ මොකද මෝද චිත්ව කලාවක් තියෙනවා මේ කලාවේ කොටසක තියෙන තල්ගස් බෙලිගස් දෙවර්ගයේ තියෙනවා මේ මෙතන තරහාව නිදා ගන්නවා බෙලි ගහක් වියට. මේ මෙතල් ගහක් වියට. මේ මෙතන ඌරු මීයෝ යකින් හාරලා බින්ගේ ඇදලා තියෙනවා. මේ බින්ගේ උඩයි මේ හාවා නිදන්නේ. දවසක් මේ හාවා ටිකක් ඇති වුණා. මේ පොළොව පෙරලිලා ගියොත් මං කොහෙද යන්නේ කියලා ආන් හිත හිතා හිටියා. හිත හිතා හිතපු නිසා එදාම රාත්‍රියේ ලොකු බිලිගිඩියක් අර තල්කොලේට වැටිලා දබදබ ගාලා ඇවිල්ලා ශබ්ද කරමින් අර බින්ගේ උඩ වැටුනාම දෝංකාරේ ඇවුන තදින් දැන් මේ පොළොව පෙරලනවා තමයි කියලා දුවන්න පටන් ගත්තා අනිත් කාලොත් දුවන්න පටන් ගත්තා අනිත් පිටසනුත් දුවන්න පටන් ගත්තා බෝසතාණන් වහන්සේ මේක දැකලා නැවැත්තුවා නවත්තලා ගිහිල්ලා බැලුවා එකින් එකට මේ දබදබ කියලා හඬ ඇහුනේ මේ මේ බෙලි දිගී රැපීම නිසායි මේ මේ බෙලිගක් තියනවා මේ තල්කොලේ තියනවා මෙතන යට ඩිංගයක් තියෙනවා මේ දෝංකාරයටයි මේ හාව සත්තු දුවලා තියෙන්නේ එතකොට මේ දෝංකාරයට අනුරාවයට හඳක පොළොව පිළිනවා කියලා ඇති උනේ මොකද ආන් අර වරදවා හිතවිල්ල නිසායි මේ උපමාවක් මේ මේ පෙන්ලා තියෙන මේක වෙච්ච සිද්ධියක් අටුවාවේ මේක උපමාවක් වශයෙන් පෙන්වලා තියෙනවා. අර බෝසතාණන් වහන්සේ මුලින් මුලට හිව්වා වාගේ මේ වැරදි අදහස මේ මුලින් මුලට හොයලා සත්‍ය තේරුම් ගත්තා වාගේ කාරණේ තේරුම් ගන්න කියන එකයි. දැන් මේ තරහ ආවේ මොකද මට මට දැන් අපි මුලින් කියාපු මාත්‍රිකාව අනුමයි මේ තෝරන්නේ මට අසවලා දැන්න, සිරිදත්ත මට දැන්නා සිරිපාල හිතනවා සිරිදත්ත මට දන්නා කියලා. එතකොට මේ මට කියන අදහස ඇති වුණේ මොකද? අයෝනිසෝ මනසිකාරය නිසායි. අයෝනිසෝ මනසිකාරය කියන්නේ තරහ එන අන්දමට හිතීම. ඒකත් අන්දමට හිතීම. වැරදි අන්දමට හිතීම. මම කියලා කෙනෙක් නෑ නමුත් මම කියලා ඉන්න හැටියට හිතලයි මට කියන අදහස ආවේ. අසවලා කියලා සත්‍යයක් කෙනෙක් නෑ නමුත් අසවලා කියා අර මේ හිතෙන් අදහස පිළිගෙන තියෙන නිසායි අසවලා කියන අදහස ආවේ ශිරිපාල කියලා කෙනෙක් ඒකාන්තෙන් ඉන්නා කියලා තමන් පිළි අරගත්ත නිසායි තරහ ආවේ ඒකට අයෝනිසෝ මනසිකාරය කියනවා මොකද එහෙම මේ අයෝනිසෝ මනසිකාරයට හේතුව මොකද්ද සංඥා විපල්ලාසයයි මොකද සංඥා විපල්ලාසය කියන්නේ වරදවා හිතේ හඳුනා ගැනීම, හඳ ගැනීම, නැති දෙයක් ඇති හැටියට හිතේ ඇඳ ගැනීම, සතහන් කර ගැනීම, සැලකුණු කර ගැනීම බල සම්පන්න වුණා. මෙතන ඒකට හේතුව කුමක්ද? චිත්ත විපල්ලාස. එතකොටාන් චිත්ත කියන්නේ හිතට. විපල්ලාස කියන්නේ නැති දෙයක් ඇති හැටියට වරද්දා ගැනීම කියන එක. එතකොට වරදවා හිතීම කියන එකයි. එතකොට අපේ හිතට යමක සත්‍ය තේන්නේ අපේ හිතෙන් පොල් තෙල් පහනක් දෙස බලනකොට එකම පහන් දැල්ලක් වාගේ අපට පේන්නේ නමුත් පහන් දැල්ලක් ළඟට පහන් දැල්ලක් එක පාන්තිරයකට පත් වුණාම ඒ බින්දුව එතන නිහි වෙනවා වෙනින් තෙල් බින්දුවකට අය පාන්තිරයේ ගින්දර ගන්න ඒක වෙන පහන් දැල්ලක් ඔය ආකාරයෙන් පහන් ද කිරු පරම්පරාවක් නමුත් අපේ ඇහැට තියෙන එකම පහන් දැල්ලක් වාගේ ගංගාවක් දෙස බලනකොට අපට එකම දිය දහරක් වාගේ පේන්නේ. නමුත් ඒ ගලන ගලන තදින් ගලන ගංගාවේ උඩින් ආපු වතුර එතනින් පිටත් වුණාම උඩින් තා වතුර එන ජල පරම්පරාවක්. නමුත් අපේ ඇහැට පේන්නේ එකම නේවා එකම ගලක් ගංගාවක් වාගේ. යද්දේ බලනකොට එකක් වාගේ පේන්නේ. අතේ වාගේ තුනිද්‍යා බලනකොට අපට හිතේ කායේ කෙනෙකුගේ තියෙන්නේ හිත් ගොඩයි රූප ගොඩයි පමණයි. මේ හිත් ගොඩයි රූප ගොඩයි දෙන් වෙලා පේන්නේ. නෝ මොකද නොපෙනෙන්නේ? අවිද්‍යාවෙන් බැරිලා. ඒ නිසා පෙනෙන්නේ නැහැ. දැන් කළු පාට, නිල් පාට, රතු පාට, සුදු පාට, ලා රතු පාට, දීදුරු සබි කරපු කන්නාඩියක් දාලා සුදු පිටියක් දිහා බලනකොට ලස්සන්ට පේන. නමුත් සුදු පිටිය හැම දෙයක් නෑ. ආන් ඒ වාගේ නැති දෙයක් ඇති හැටියට පේන තලස්සන් මෝහයෙන් අඳුරු වෙලා හිත. එතකොට මේ හිත මේ දැන් නැති දෙයක් ඇති හැටියට හිතට පෙනෙන්නේ මේ එක් ධර්මික ජාතකයේ උමුත රෝග අටක් විස්තර කරනවා. සමහර උමුත රෝගියෙකුට අබොග්ගල් කැටයක් ගත්තාම පේන්නේ රත්තරන් ගුලියක් වාගේ. ත්‍රිවාණ ගල්කඩල්ල පේන්නේ සිදී ගුලියක් වාගේ. නිසා මේ ශරීර කූඩුව හිතයි දෙක එක්කෙනෙක් කොට සලකන එක දෙයක් කොට සලකලා මම කියන අදහස උපදවා ගන්නවා අපවලා කියන අදහස උපදවා ගන්නවා ආන් ඒ ඒ උපදවා ගැනීමෙන් ඒ ආන් ඒ අංගමත හිතෙන් ධන ධන ගන්නවා හිතනවා ඒ හිත් උපදවනවා විත්තියෙන් නැති දෙයක් ඇති හැටියට වර්ගවා දකිනවා හිතෙන් දැනගත්තා වරදවා දික්තියෙන් දැකගත්තා සංඥාවෙන් හිත හඳුනාගෙන සලකනු කර ගන්නවා ඒ කනව රාගන සංසාරයේ මහ පොළවේ වැලි කටවලට වඩා එහෙම හිතාපු පුරුද්ද නිසා ආන් ඒ ආකාරයෙන් මම කියන අදහස අපේ හිතේ පවතිනවා ඉතින් අර බෝසතාණන් වහන්සේ අර මේ හාවෝ පොළොව පෙල්ලෙනවා කියා වරදවා තේරුම් අරගෙන ඒ දුවපු හේතු හොයලා සත්‍ය තේරුම් ගත්තා වාගේ මම කියලා කෙනෙක් නැති බව දැන් කාරණා සහිතව සොයන්න ඕනේ මම කියලා කෙනෙක් නෑ මම කියලා කෙනෙක් නෑ නමුත් මම කියලා කෙනෙක් ඇති හැටියට වර්ධවා හිතනවා දැන් බලන්න ඕනේ මම කියන කෙනා කොහෙද ඉන්නේ ඉසකෙස්වල ඉන්නවාද මම කියන කෙනා මවිල් වල ඉන්නවාද මිය පොතු වල දත් කැට වල හැමේ මස් වල නහර වැල් වල අටකටු වල අටකටු අට කුලල් වල බකුගඩු හෘදය මාංශ පින්ඩය චෞතු මාංශ පින්ඩය මේවා ඉන්නවාද බඩවල බඩවල දරනු නොකසිනු ආහාර අසුචි මොල කියන මේවායි මම කියන එක්කෙන කොතනද ඉන්නේ පිට තෙම සරල වේ දහදින් කහ පහ කියලා කඳුළු මසින කෙරේ තේ පිට සොටු සංග පිටු මුත්‍ර කියන මේ ප්‍රත්‍යක්ෂව කොහෙද මේ මම කියන එක්කෙනා ඉන්නේ එතකොට දැන් සිද්ධාර්ථ මුදල තියෙනවා විසකේ තෙලින්ද යස්මල දක්වා කොටස් 20 පස්වදවල් 20 මේ පිටේ ඉඳලා මේ මුත්‍ර දක්වා තියෙන ඝන ගොඩවල් 12 ඊළඟට උණුසුම් ගොඩවල් හතරක් තියෙනවා සංසාපන තේජෝ දාහ තේජෝ දීරාපන තේජෝ පාදක තේජෝ කියලා ශරීරයේ උණුසුම් කරන උණුසුම එකක් ඊළඟට 17 ජෝ ශරීරයේ දවිරිල හදන එක උණුසුමක් ජීරාපන තේජෝ ශරීරයේ දිරවන උණුසුම කියලා තව එකක් පාඨගතේ ආහාර පැසවන උණුසුම කියලා තව එකක් මේ උණුසුම් තුල මම කියලා කෙනෙක් ඉන්නවා ඒ උණුසුම් තුලක් මම කියලා කෙනෙක් නෑ බුද්ධංගම වායෝ අදෝගම වාතේ කුච්චසේ වාතේ කුච්චසේ වාතේ අංගමංගානුසාරී වාතේ ආස්වාස ප්‍රස්වාස වාතයේ කියන උදට නගින වමන ඉක්කා පවත්තන සුලගය මල මුත්‍රා පිට කරන පහලට ගමන් කරන සුලගය බඩෙන් පිටපැත්තේ තියෙන සුලගය බඩ ඇතුලේ බඩවැල් තුල තියෙන සුලගය අවයවයක් අවයවයක් පාසා ගමන් කරන හුලගය හුස්මය කියන මේ හය හුලන් ගොඩවල් හයයි ඒ වායි මම කියලා කෙනෙක් ඉන්නවාද එහෙම හොයලා බලන කොටාන් කෙනෙක් නැහැ එහෙමනම් ඉකකෙසි මමද, මවි මමද, නියපොතු මමද, සම්ගොඩ මමද, මස්ගොඩ මමද, නහරවැල් ගොඩ මමද, අටකට ගොඩ මමද, ඒවත් මම නෙවෙයි. ආ එතකොට දැන් අපේ ගෙඩියක් පැහැවලා සාරි අනකොට සරව මම නෙවෙයි, මගේ නෙවෙයි. ඉතිරි කොටසුත් ඒ වාගේමයි. ඉතින් ඒ ආකාරයෙන් ආන් තමන් හිතන්න පුරුදු වෙන. හොඳයි කෙනෙක් නැත්තම් දෙයක් හදන්නේ කවුද? ඉගෙන ගන්නේ කවුද? මේසයක් හදන්නේ කවුද? බනින්නේ කවුද? ඊර්ෂ්‍යා කරන්නේ කවුද? එහෙම කෙනෙක් නැත්තම් ඒ ක්‍රියා යන්නේ කවුද? වාදි වෙන්නේ කවුද? චිත්තනානත්තතෝ චිත්තනානත්ත මාගම්ම වායුනානත්තතෝ තත ධර්මයේ සඳහන් වෙනවා. ඒ ක්‍රියා සිද්ධ කරන්නේ හිත නිසායි. දැන් নানা ප්‍රකාර ක්‍රියා ඉගෙන ගන්න හිත් උපන්නා ඉගෙන ගන්නවා. දෙයක් හදන හිත් උපන්නාම දේ හදනවා වාඩි වෙන හිත් උපන්නාම වාඩි වෙන යන හිත් උපන්නාම ගමන් කරනවා බලින හිත් උපන්නාම බලිනවා ඊර්ෂ්‍යා හිත් උපන්නාම ඊර්ෂ්‍යා කරනවා දැන් අපි මේ කාරණේ ගැඹුරින් දා ටිකක් විස්තර කරන්න වෙලාමදි කෙනෙකුට අත දිගාරින්න හිතක් ඇති වෙනවා නම ආපුවක් නැත්තම් මලක් හදන්න හිතෙනවා ඒ මලක් අගන්න හිතිච්ච හිතෙන් හටගන්නා රූප අටක් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගංග රස ඕජා කියලා රූප අටක් ඇති වෙනවා. තම හිතකින්ම චිත්තජ රූප හැදෙනවා. මේ ශරීරේ පුරා පැතිරෙනවා. මේ කියන්නේ ක්‍රියා කරන හිත් සම්බන්ධවයි. එතකොට දැන් මලක් අගන්න ඕනේ කියා හිතක් උපන්නාම ඒ හිතෙන් රූප අටක් උපදිනවා. ඒ රූප අට මේ දකුණු අත ගණනන් කියන්නේ දකුණු අතේ පොම්පන හර්දිගේ ගමන් කරනවා. ඉතින් උපන් වායු ධාරාව දකුණු අතේ පොම්පන හරවල ගමන් කරවන්නේ මොන ලෙසද? ඒ රූප අසත්‍යක උපදින විඤ්ඤාති රූපේ කියන වාහනයක සුත්තානම වාගේ මාහින් හරවන උපකරණේ වාගේ අර හිතත් එක් උපදවන කාය විඤ්ඤාතියේ අභිධර්මයේ කියන වචනයක් කාය විඤ්ඤාති රූපේ කියලා රූපයක් අර මේ රූප ධාතු අටත් එක්ක උපන්නම් අර වායු කලාපේ දකුණු අතේ කොම්පනහර කරා යවනවා යොමු කරලා යවනවා හැම හිතක් පාසා මෙහෙම වෙනකොට අර මල කරා අත දික් කරනවා තල්ලු කරනවා තරුංගලයක් කුලගෙන් තල්ලු කරන්නා වාගේ දුම් මිශ්‍ර වායු වේගයෙන් ගලුම් බෝලයක් අහසේ ගමන් කරන්නා වාගේ අර හිතෙන් උපන් වායෝ ධාතුව අර අත යයි කියන රූපේ මන දිහාට තල්ලු කරනවා ඊළඟට ඇඟිලි නැමෙන හැටියට හුලන් ඒ පැත්තට තල්ලු කරනවා ඇඟිලි දිගාරන හැටියට තල්ලු වෙනවා අර හුලගේ ස්වභාවයෙන් එතකොට අර හිතයි හිතෙන් උපන් ඒ රූප ධාතු සමූහයයි මේ රූප දෙය නිසා අර ක්‍රියා සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාව කරවපු හිත සත්‍යයේ පුද්ගලයක් නෙමෙයි මේ රූපදේ සත්‍යයේ කුජලයක් නෙමෙයි හිතෙන් උපන් රූප ධාතුවට සත්‍යයේ කුජලයක් නෙමෙයි ආන් ඒ ආකාරයෙන් තමන් හිතනවා එතකොට දැන් මේ දැන් කෙනෙකුට දැන්න බලින්ද හිතිච්ච හිතෙන් දැන්නා කියන්නේ දේහිතක් උපන්නාම චිත්තජ රූප අටක් උපදිනවා ඒ රූප අට මේ කටේ තියෙන අකුරු උපදින තැන් වල හැපෙනවා දැන් මේ ගංකාරයක ගංකා බන්දියක මේ දිවට හැපෙන්නා වාගේ අර චිත්තජ රූප අතේ පඨවි ධාතු අකුරු උපදින තැන්වල තියෙන පඨවි ධාතුවයි ගැටීමෙන් ආන් අර ඒ ශබ්දේ පිට වෙනවා මේ වායු බාහිර හුණගත් එක්ක එකතු වෙලා ශබ්ද පරම්පරාව අනිකාදේ කනට යනවා අනික ඇහැල්ලේ මොකෙන්ද ශබ්දය හිතේ මේ තියෙන එක්තරා රූප ධාතු කොටසක් උපරූප ශ්‍රෝත ප්‍රසාද රූප කියලා. ඒ උපරූපයේ තුලට මේ ශබ්දේ වැඩිච්ච ගමන් අපේ හිතේ වස්තුවේ තියෙන මූලික භවාංග හිත. වීදුරු අල්මාරියක් ඇතුලේ කඩපතක් තිබ්බහම වීදුරුවට වැඩිච්ච ඡායාව කඩපතේ වදින්නා වාගේ මේ කනේ තියෙන උපරූපයේ ශබ්ද ඡායාව වැඩිච්ච ගමන් අර හෘදේ වස්තුවේ තියෙන භවාංග හිතේ ගිහිල්ලා මූලික හිතේ වදිච්චා මාං අහන හිතක් තනියේ උපන්නා. ඒ හිතෙන් අර හඳ ඇහැව්වේ. ඒ හිත සත්‍යේ කුජලයක් නෙවෙයි. ඒ හිතට ආධාර වෙච්ච කන සත්‍යේ කුජලයක් නෙවෙයි. එතකොට අර බැනපු හඳ අන්නේ සත්‍යේ කුජලයක් නෑ. ඒ හඳ උපදවාපු ද්වේෂ හිතේ සත්‍යේ කුජලයක් නෑ. කාද තරහා ගන්නේ. මේ දෙතිස් කුණු ගොඩේ තරහ ගන්න කෙනෙක් නැහැ. හිත සත්‍යයේ කුජලියක් නෙවෙයි තරහ ගන්න කෙනෙක් නැහැ. ආන් ඒ ආකාරයෙන් හිත. එතකොට මේවා මොනවාද? නැති වෙලා යන ධර්ම සමූහයක්, දිරදිරාන ධර්ම සමූහයක්, මරණ ධර්ම සමූහයක්, ලෙඩ වෙන ධර්ම සමූහයක්, ඒ ආකාරයෙන් ආන් තමන් මම නෙවෙයි මගේ නෙවෙයි සත්‍යයේ කුද්දලෙත් නෙවෙයි විරණ දේවල් ඒවා ලෙඩ වෙන දේවල් මරණ ධර්ම සමූහයක් ශෝක උපදවන ධර්ම සමූහයක් හැඳින් ඇති කරන ධර්ම සමූහයක් සිදුම් කැක්කුම් ඇති කරන ධර්ම සමූහයක් කියලා බලනවා එතකොට මම තම හිතෙන් පිටුකිලා යනවා ඉදිරිලා යනවා එතකොට විදර්ශනා ඥානෙ පහළ වෙනවා පංචස්කන්ධේ ජරා ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්ධානං නිරෝධෝ අජරං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති යන්නේ පටිසම්භිදා මාර්ගයේ පෙන්නනවා මේ ශරීරේ කූඩුව දිර්ණ දේවල් වශයෙන් දකින සත්‍යයට විදක්ෂනා ඥානෙ පහළ වෙනවා මේ පංචස්කන්ධ ඒ ආකාරයෙන් දකින එක්කෙනාට මේ පංචස්කන්ධයේ විරෝධයෙන් මේ පංචස්කන්ධයේ නැති වෙන තන වූ දරාවක් නිරුවාන යජතියා දකින කුජලයා මාර්ගඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිරුවාන ධාතුව සාක්ෂාත් කරගන්නවා කියලා වදාළා. ඉතින් දැන් අපි කල්පනාවට ගත යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් ඉස්සරහට මේක දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම කියා දෙන්න වෙලා මදි. අපි කල්පනාවට ගත යුතු අපට මේ උතුම් බුද්ධ ශාසනය ලැබුණා. අපේ අනුපාදුකම් දැන් අපි හදා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපට මමක් දරුවන්ට වාගේ කරුණාවෙන් දේශනා කළා. මේ හැම එක වචනයක් වචනයක් පාසා විස්තර කරන්න ගියොත් වාර ගණනක් විස්තර කළ යුතු ප්‍රතිපදා මාර්ග උන්වහන්සේ වදාළේ. නමුත් අපි කොටින් ප්‍රකාශ කළා අපි මේවා හිතට අරගෙන අපේ ජීවිතය අපි හදාගන්න ඕනේ. මේ පාප ධර්ම යටපත් කරගන්න ඕනේ. කුසල් මතුවෙන අන්දමට පිළිපදින්න ඕනේ. එහෙම පිළිපදින සත්පුරුෂයා අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණාම සංසාරේ ගුණවන්තයෙක් වෙනවා. සංසාරේ තව ගුණ දියුණු වෙනවා. එහෙම ගුණවන්තයෙක් වෙනකොට අඳුන දුර වෙලා යනවා. සත්තරන් වල තියෙන සත්තරන් වලට අයිති නොවන දේවල් සංකරුවා ඉවත් කරන්න වාගේ වටිනා ජීවිතයකට අයිති නොවන දේවල් වන පාප ධර්ම දුරු කරන්න දුරු කරන්න එයා ಗುಣ වටිනා ජීවිතයක් බවට පත් වෙනවා ගුණවන්තයෙක් වෙනවා ගුණවන්ත කියන්නේ හුඟක් ಗುಣ තියෙන කෙනෙක් මන්ත කියන්නේ හුඟක් තියෙන එක හුඟක් ගුණයක් කෙනෙක් වෙනවා ධනවන්ත කියන්නේ හුඟක් ධනවන්ත කෙනෙක් ඒ වගේම හුඟක් ගුණයක් කෙනෙක් පසේ බුදුමහරහතන් වහන්සේලා සමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පමණක් නොව තම තමන් බලාපොරොත්තු ලෝකුරා බුදු බව පසේ බුදු බව රහත් බව ආදී යම් කිසි බෝධියකින් අග්‍ර අමා මහ නිවන් ධාතුවක් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් වර්ෂ ගණනක් දන්සල් දීමේ මහා පින්කමක් කරලා ඒක මුල් කරගෙන අද දින මේ ධර්ම දේශනාව පැවැත්වුවේ එබැවින් ඒ දන්සල සම්බන්ධව ඒ පින්කම් වලට යෙදුනා වූ යම් කිසි කෙනෙක් මිය පරලෝකෝ සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා ඒ වාගේම මේ මේ සියලු දෙනා නමින් මිය පරලෝකෝ පින් ගැනීමට බලාපොරොත්තු කෙනෙක් වෙත් නම් ඒ සියලු දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා මේ තම තමන් නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදී සියලු දෙනාම මේ පින් අනුමෝදන්ව සපතකම පරිණිත්වා කියා ඒ සෑම දිනාටම බින්දින් වශයෙන් ඉදං වූ ඥාති නං හෝතු කියා පින් දෙන්න. පින් කැමති දෙවියන් සහිත ලෝකයාටද පින් දෙන් තෙත්තාවතාච අම්හෙහි අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මම নমස්කාර කරමි බුද්ධ බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ ජීවිතය පූජා කරමි අනන්තයි බුදු ගුණ අනන්තයි මම සපවත් වෙම්වා මාමින් සියලු සත්ත්වයෝ මේ ශරීරය පිළිකුල් ගුණප සමූහති මල තුනක් බවට පත් වෙන නොමල කුණපයකි මේ ජීවිතය මරණයෙන් අවසාන වන්නේය ජීවිතය නදියතයි මරණය නියතයි මේ කුසල් බලයෙන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉලිකුල් වූ මේ ශරීර කුඩුව හැර දමා නිවිසන සීමට ගියා වූ නිර්වාණ ධාතුව මතද ලැබේවා ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මනුමෝදිතා චිරං රක්ඛන්තු ඔබ